නැයි ශ්‍රී දිනාට තෙරුවන් සරණයි. අද මේ යාය කණ්ඩායමත් ඇවිල්ලා ඉන්න අපේ ධර්ම සාකච්ඡාවට මොකද ඒගොල්ලෝ වෙනදා කොහොමඩක්වත් අවුරුද්දක සැරයක් ආවම උදාදී සෑහෙන වෙලාවක් ධර්ම සාකච්ඡා කරන පිළිසක්. ඒ චමන් එක විදිහට ආරාධනාවකුත් කරා ඒගොල්ලන්ටත් කියනවා මේ හම්බ වෙන්න ඕනකමකුත් තියෙනවා. දැන් එහෙනම් අපි දැනට ලිඛිතව තියෙන ප්‍රශ්න අනුව ධර්ම සාකච්ඡාව පටන් අර ගන්නවා මේ අනතර වාරදී කාට හරි මේ පිළිබඳව හෝ තම තමන්ගේ මත හෝ වෙන දෙයකට ධර්ම සාකච්ඡාව සුසු මාතෘකාවක් හෝ තියෙනවනම් මතු කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා එතකොට ඒ අවශ්‍ය මයික් එක දෙයි වාර්තාගත වීම සඳහා ඒක එකතු කරන්න කෙසේ නමුත් මම ලිඛිත ප්‍රශ්නය අනුව මේ ඉදිරියට යනවා ගරු ස්වාමීන් වහන්සේ භවනෙට්ටිය මතක් පහදලා කර දෙන්න අපි ඊයේ ගත්තේ බරපච්ච ಜಾති කියන නිසා අපි යම් යම් භාවයකටපත් වෙනවා නම් ඒ අනුව අපිට ඊගා චිත්තක්ෂණය හෝ ඊගා ආත්මී ಜಾතිය තීන්දුව වෙනවා ඒක නිසා අපි මේ ගත කරන தත්වගත කරන හිතේ හැටියට ಜಾතිය තීන්දුව වෙනවා ඒ වුණාට අපි දන්නවා එක චිත්තක්ෂණයක තියෙන චිත්ත తত্ত্বය එහෙම නැත්නම් විඥාන ප්‍රහාය එතරම් කැපිලා ඊගාරකට සම්බන්ධයක් නැහැ. ඒක වෙන වෙනම පහළ වෙවි යනවා. ඉතින් එහෙමනම් පුනරුත්පත්තියක් එහෙම නැත්නම් කර්ම ශක්ති ගමන් කිරීමක් දැන් ආශවංශයේ ධර්ම කොහොමද ගමන් කරන්නේ කියන එක 100%ක්ම කැපෙනවා නම් විස්තර කරන්න අමාරුයි. නමුත් පෘථග්ජනෙක් ගත්තොත් ඒ කෙලය අනාත්ම පිළිකරගත්තත් අනිත්‍ය පිළිකරගත්තත් දුක පිළිගත්තත් එයාගේ කර්ම ශක්තිය වල ගලණයක් පේන්න තියෙනවා. ආශ්‍රව ධර්ම වල ගලණයක් පේන්න තියෙනවා. මේ ඒකට අනුශේ ධර්ම වල ගලණයක් පේන්න තියෙනවා. පරිඋත්තාන විහිකම කෙලෙස් නැති වුණා. ඉතින් මේ කොහොමද මේ 100 100ක් චිත්තක්ෂණේ චිත්තක්ෂණේ කඩලා තියෙනවා නම් ඒකට සම්බන්ධ වෙන්නේ කියන එක කෙනෙකුට මතුවෙන මූලධර්මයේ ප්‍රශ්නයක්. ඒ නිසා සර්වඥාන්සේ විස්තර විස්තර කරලා තියෙනවා නැත්නම් මේකට සන්දර්භයක් ඉදිරිපත් කරනවා භව නෙත්‍ය කියලා අපි යමක් ඉවර කරාට 100%ක් ඉවර කරේ නැත්නම් ඒකෙන් පුංචි කොනක් මුහුන් ටිකක් ඊගා චිත්තක්ෂණයට ගිහිල්ලා ඒකේ ඊගා චිත්තක්ෂණය කලවම් කරන ගතිය. ඒකට කියනවා භව නෙත්‍ය කියලා. මේක උත්සාහ කරා මේක පෙන්වන්න උත්සාහ කරලා තිබුණා බඩහිර කෙනෙක් අපි හරියට කාලේ ඊටාම තුනී වලට පතුරු ගහන පතුරු ගහන ගියොත් ඊටාම චිත්තක්ෂණේ චිත්තක්ෂණේ තනකන් සතිය පවත්වාගෙන ගියොත් ඉතින් අපිට පේනවා මේ චිත්තක්ෂණ එකක් සිද්ධ වෙනවා ඊගා චිත්තක්ෂණ එකක් සිද්ධ වෙනවා හිමෙම යනවායි කියලා. නමුත් එයා කියනවා මේ කැපෙන හරස්කඩ ඍජු හරස්කඩකින් නෙවෙයි කැපෙන්නේ මේ ඇදෙවිච්ච හරස්කඩකින් කැපෙන්නේ කියලා. එතකොට එකකින් එකට එකිනෙට කියත් ඇති වගේ සම්බන්ධ වෙලා තියෙන අර මොලේ කටු අතර සම්බන්ධය වගේ. තනියරකින් නෙවෙයි තියෙන්නේ. වෙන් කරුවාට පස්සේ මේ මෙහෙම වගේ හිර වෙලා තියෙන්නේ. ඉතින් මේක ඇත්තේ මේකෙන් කැල්ලක් තියෙනවා මේක ඇත්තේ මේකෙන් කැල්ලක් තියෙනවා මෙහෙම කපපුවාම මේකෙන් කැලි වගේ මේකට යනවා මේකෙන් කැලි වගේ මේකට යනවා. ඕකෙන් කලවමක් යන නිසා මෝඩ හිතේ අවිද්‍යාව කියන හිතේ එකින් එකට එකින් එකට කලවමක් කියනවා. ඒක මම හිතන්නේ මම මේ වචන සුවල්ප කිව්වට ඔක්කොම පැහැදිලි වෙයි කියලා. නමුත් ඒක විචතර කියනවා සඳහා සර්වඥාන්සේ පාවිච්චි කරන වචන තමයි භවනෙත්‍ය කියන්නේ. මේ චිත්තක්ෂණයේ තියෙන භාවයේ කොන ඒගා චිත්තක්ෂණයට යනවා. ඒක කියන්නේ හරියට මේ රාපේරණ තියෙන කලයක කොච්චර හොදලා මුණින් නමලා තිබ්බත් ඊගාට තෙලිජ දාපුවම අර බොහොම වලින් පැහෙන්න පටන් ගන්නවා. ඒ මොහොන් හැංගිලා තියෙනවා මේ මැටි කැටස්. ඒ වගේ අපේ හිතේ පවතින ගතිය උගේ ගතිය උහුනාරී මැරුවක් කියලා කියන්නේ. ගති බැහැගෙන තියෙන ඇතුලේ ඒක රැකීම සඳහා තමයි අපි මේ මානවයිතු වාසකම් කියලා තටන් කරන්නේ. අපි ළඟ තියෙන්නේ කඩප්පුලි ගති ටික රැක ගන්නයි මේ මහන්සි. අපි අවංක වුණාට පස්සේ එතන එතන ඒක ඉවරයි. ඉතින් සමේක මේ ඉස්ලාම් මේක මතු කරේ අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ නිවන නිවීම විස්තර කරනකොට ඉතින් සා කාටරි අවශ්‍ය නම් තා විශ්ව දැනගන්න එක්ක මට කියන්නේ නැත්නම් ඒ ඒ ස්වාමීන් වහන්සේගේ නිවන නිවීම පොත්වල 11 වෙනි කාණ්ඩේ අන්තිමටම තියෙනවා පදවැලක්. ඒ පදවැලේ ඇති භවනිට්ඨිය කියන වචනේ ඒකට ගියාම කොයි දේශනාවෙද තියෙන්නේ කියලා හොඳට අල්ලා ගන්න පුළුවන්. ඒක හොඳ ලස්සන මේ පුනරුත්පත්තියක් හෝ කර්ම ශක්තිය හෝ ආශ්‍රව ධර්ම ආත්මෙන් ආත්මට යන එක කෝකෙතත් චිත්තක්ෂණේ චිත්තක්ෂණට යන එක පවා විස්තර කිරීමේ ඊටාම සූක්ෂම ක්‍රමයකට තමයි භවනිත්‍ය වැටෙන්නේ. රූප ධර්ම ගෙවි යාමෙන් පසු தත්ත්වේ පහදුක් තේරුම් කර දෙන්න මේකත් මම දකින්නේ නිකම් මූල ධර්ම ප්‍රශ්නයක් වශයෙන්. නමුත් මම අර දැන ගැනීම සඳහා සුතමේ ඥානයේ වශයෙන් මෙහෙම කියනවා නම් අපි රූප ධර්ම වශයෙන් අල්ලාගන්නේ ආස්වාද ප්‍රසවාස දෙක. ඒ ආස්වාද ප්‍රසාර දෙක බලාගෙන ඉනකොට ඒක ගෙවි යෑම තමයි රූප ධර්ම ගෙවි යෑම කියන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා Taman තමයි දකින්නේ. තව කෙනෙක් දැක්කට ඒකේ ආනිසංශයක් එන්නේ. ඒ නිසා අපි රූප ධර්ම සියල්ලම කියමු වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප කියන ඔක්කොම පොට්ටබ්බ රූපයෙන් නතර කරලා අනිතව අයින් කරනවා. ඇස් දෙක වා ගන්නවා, කන් දෙක ශබ්ද නැත්තනකට එනවා, ගන්ධ සුවඳ බලන්නේ, රස බලන්නේ. පොට්ටබ්බ රූප විතර කන්නේ. ඒක ගෙවි යන හැටි බලන ඉන්නකොට සියලු රූපයන්ගේ ගෙවි යෑම ඒකෙන් නියෝජනය වෙනවා. එතකොට ඒ தත්ත්වය ඇත්තටම මේ පස්සම්බය කාය සංකාරම් කියලා සඳහන් කරලා තියෙන එක තමයි. ගරු ස්වාමීන් වහන්සේ භාවනාව තුළින් සතිය වර්ධනය කළ හැකි බව පැහැදිලිය. සතිය තුළින් නාම රූප ක්‍රියා කරන ආකාරයද බැලිය හැකි බව පැහැදිලි. නමුත් මේ ක්‍රියාවලියේ ධාතු මනස්කාරය ගන්න ස්ථානේ පැහැදිලි නැත. කරුණාකර මේ පැහැදිලි කරන්න. මේකෙදී ධාතු මනස්කාරයේ තියෙන්නේ සම්මුති සත්‍යයත් පරමාර්ථ සත්‍යයත් අතරමැද තියෙන ආවාරයක් විදිහට අපි සම්මුති වශයෙන් ගන්න ආස්වාද ප්‍රසවාස කියලා හුස්ම ගැනීම එහෙම නැත්නම් ප්‍රාණි කියලා. නමුත් හොඳටම වෙන දේවල් නැතුව හුස්මෙහිම හිත නතර කරගෙන ඉන්නකොට අපිට කාටද විස්තර කරන්න වුණොත් හුස්ම කියන්නේ මොකද්ද කියලා අපිට කියන්න වෙන මට උණුසුමක් දැනෙනවා සිසිලසක් දැනෙනවා පිරිමැදීමක් දැනෙනවා කල්පට චංචල ගතියක් දැනෙනවා ඒකාකාර ගතියක් දැනෙනවා කියලා ඒ හුස්ම විස්තර කරන පාවිච්චි කරන හැම විශේෂණ පදයක්ම ධාතු මනසිකාරයෙන් තමයි ණයට ගන්න. එහෙම නැතුව අපි කොහොමද මට හුස්ම හොඳට තේරෙනවා මේ මේ කියලා කර්මදාංශුතවගෙන හොඳයි කියලා කියන්නේ මොකද්ද හොඳේ කියලා යොමු කරනවා. ඒක නිසා ටෙක්නිකලි නැත්නම් තාක්ෂණිකව විස්තර කරන හුස්ම දැක්කා දැක්කේ මෙහෙමයි කියලා විස්තර කිරීමට වචන ටික අපිට ගන්න වෙන්නේ ධාතු මනසිකාරයෙන් තමයි. ඒ නිසා හුස්මේ ඉඳලා සම්මුතියට දැනෙන හුස්මේ ඉඳලා පරමාර්ථ ධර්ම වලට යනකොට අතරමඟදී හම් වෙන වචන සම්මුති ටික තමයි මේ ධාතුමනස්කාරය කියන්නේ හරියට ඔපරේෂන් තියටර් එකට ඉස්සර කෙනෙක් යන්න ඉස්සර වෙලා එයා ජීවාණු හරණය කරලා වෙන ඇඳුමක් ඇඳගෙන තියටර් එකට යන්න ඕනේ එහෙම නැතුව Tamange තියෙන සපත්තු සිර පුදාගෙන ඒක ඇතුළට යන්න බෑ මොකද විස බීජ වගේක් යන නිසා ඉතින් ආ ජීවන් වර්ණය කරලා ඇතුළට ගිහිල්ලා ඒ ඉන්නකන් ඒ ඇඳුමෙන් හැසිරෙන්න ඕන නැත්නම් ඇතුළෙන් පිටතට පිටින් ඇතුළට විෂ බීජ කලවම් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අතරමැදි අවස්ථාව තමයි ධාතු මනස්කාරය කියන්නේ. ඇත්තටම කියනවා ධාතු මනස්කාරය අපි බලන සම්මුතිය වෙන විදිහකට වෙන වචන වලින් කියන්න ගන්න උත්සාහයක්. හැබැයි බොහොම ශාස්ත්‍රීයයි, බොහොම දාර්ශනිකයි. ඒ භාෂාව ජාත්‍යන්තර භාෂාවක්. ධාතුමංස්කාර භාෂාව සිංහල බුද්ධහන් කියලා සීමා වෙලා නැහැ. උණුසුම් සිසිල් ගති කියලා කියන්නේ කවුරු භාවනාවට බැස්සත් උතෙන් තමයි එන්නේ. ඉතින් මේක මේ සංදිස්ථානයක් කරනවා විපස්සනා ඥානවල. අපිට දාණය ලබා දෙන දායකයන්ට අපි පින්දීම කළ යුත්තක්ද කවුරුවෙ පහදා දෙන්නේ. අද දායකයෝ ඉන්න නිසා මොකද කියන්නේ? පින් ඇත්තට බලාපොරොත්තු වෙනවා. කවුද කවුද ප්‍රධාන දායක දායකයා? මේ ප්‍රශ්නයක් අහුවොත් දායකයෙක් පැත්තේ මොකද කියන්න කැමති? දාවගොල්ලෝ දාන දෙන දානේ කාලා භාවනා කරන කෙනෙක් ඇහුවොත් අපි කොහොමද මේ අත්තන්ට නැවත ප්‍රතිපස්ථානයක් කරන්නේ? එහෙම නැත්නම් ප්‍රාප්තිදානයක් දෙන්නේ කියලා අහුවොත් මොකද්ද දායක පැත්තෙන් කැමතිද කියන්නේ? නැත්නම් කරදරයක් දානේ දීලා තවත් කරදරයක් දුන්නා කියලා දීතේ. ඈ එහෙනම් මොකද්ද කියන්න කැමති? ඒක තමයි මටත් කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ වැරද්දක් එහෙම කරලා තිබ්බට වචනේ නොකියවට ඒ බැනුමත් හම්බ වෙනවා. දාන දෙනකොට තමයි ගලක් හරි මේ හැපෙනකොට එතකොට ඒ දාන හැපෙනකොටම කේන් තියනවනේ ඒකට ගිහිල්ලා අනුමෝදන් කරවන්නේ නැහැ. ඔබ දානෙට ගලක් දැම්මයි කියලා. එයාට ඒකත් වෙනවා. හොඳ නරක දෙකම වෙන වෙන තාලෙට තියෙනවා ඒ නිසා බුදුරජාන් වහන්සේ කිව්වේ අසුරුසනක් ගන්න පමණින් හෝ මෛත්‍රී භාවනා එක චිත්තක්ෂණයක් කරනවා නම් අපි දෙන දාන දෙන අයට ණය නැහැ කියලා. අච්චරා සංඝාත මත්තම් බිබික්කවේ මෙත්තා චිත්තෝ මෙත්තා චිත්තම් භාවේය අමෝගං රට්ටපින්ඩං බෝධේය බුඤ්ජේය කියලා. අපි මේ ධායකෝ දෙන්නේ ඉතින් ඇත්තටම අර ඒ කටුකුරු ඥානසංසින්නකට කිව්වා අර පල්ලෑ තියෙන චිත්ත දැකලා තියෙනවනේ ඉස්සර අපි පණ කියන තැන තිබුණේ. ඒකෙන් තියෙන කාශ්‍යප සරුවචනාංශික ශාසනයේ ශාසනය ගෙවිගෙන යනකොට වෙච්ච සිද්ධිය. ඒක නෙවෙයි කිව්ව අඳින්න ඕන කරන්නේ. උඩ දානශාලාවේ අඳින්න ඕන කිව්ව ලොකු චිත්‍රයක්. දායකෝ 10 15 දෙනෙක් එකතු වෙලා ලොකු බත්තටයක් කරේ තියන උස්සගෙන ඉන්නවා කන්දුරටලා හාමුදුරුව කරගෙන ඉන්න චිත්‍රයක් අඳින්නේ. ඔක්කොම ආයාසයෙන් බත්තටේ උස්සගෙන එනවා අර කටට තල්ලු. මොකද ධායකෝ ඒක ගේනකම් උතුම් විදියට ඕකට යට අවඩ එල වටතිර ඇදලා උතුම් ගෞරවයෙන් තමයි ඔය බත් එක හදාන් උඩට එන්නේ. සංඝයාර දෙන කට අරගෙන ඉන්න එක විතරයි කටට දාලා යන එකයි තියෙන්නේ. ඒ නිසා සංඝයා වශයෙන් අපිට කල්පනා වෙනවා ඔය දායකයෝ ඔය දෙන දීමන තමන්ගේ අම්මට තාත්තටවත් දෙන්නේ නැහැ ඔය විදිහට ගෞරවයෙන්. තමන්ගේ දරුවන්ටවත් දෙන්නේ නැහැ. ඔය දෙන්නේ බුදුහාමුදුරන්ගේ අදිෂ්ඨාන ශක්තියක් නිසා. ඔක් කාලා තම තමන්ගේ බණ භාවනා නොකළොත් එනතම් බුද්ධ කෘත්‍ය අපි බුදුහාමර බලාපොරොත්තු වෙන්නේ නොකළොත් එතන පොඩි ණයක් හිටිනවා. ඒකේ දායකයෝ විසින් අපිට කියන එකක් නෙවෙයි බුදුහාමතුරු අපට කියලා කියන දෙයක්. ඒ නිසා කියන දවසකට අඩු ගන්න එක චිත්තක්ෂණයක් මෛත්‍රී භාවනා කරන්නයි කියලා ඒ දායකයෝ දෙන ඔක්කොටම අර එක චිත්තක්ෂණයක මෛත්‍රී භාවනාවේ ඒ ණය ගෙවන්න පුළුවන් කියලා රටුන් දෙන රට්ටපින්ඩේට ණය නැති වෙනවා. ඒ නිසා මම මේ දෙපැත්ත ගැනම කල්පනා කරලා කියන්නේ. නිසා දායකත්වොත් කල්පනා කරගන්න ඕනේ අපි කෑදේ ගඳයි දුන්දේ සුඳයි කියලා රටේ කෘත්‍යයක් තියෙනවා අපි නිසා දෙනවා. දීලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඒ ගන්න ඇත්තෝ සදාචාරාත්මක වගකීමට යනවා නම් යත්තන සිද්ධ වෙනවා තම තමන්ගේ යුතුයකම් ඉෂ්ට කරන්න. එතකොට ලක්ෂයකට එක්කෙනෙක් මේක තේරුම් අරගෙන මේ මන භාවනා කරලා මෛත්‍රී භාවනා කරනවා නම් ඒ ඇති. ලක්ෂම කරන්න ඕනේ නැහැ. කෙරෙන්නේත් නැහැ. හැමදේනම කෙරෙන්නේ ඒ නිසා ලක්ෂයකට එක්කෙනෙක් හරි ඒ ලක්ෂයටමත් ඇති ඒ මනුස්සයා කරන දේ දායකයන්ටත් ඇති. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපි මේ ඒ කාට හරි දානේ වරදලා ප්‍රතිවීක්ෂා කරගන්න බැරි වුණා නම් පින් දෙන්න බැරි වුණා නම් ඒක සම්පූර්ණ වෙන්නත් එක මම මේ බණ භාවනා කරන්න ඕනේ කියලා එහෙම කරනකොට ඇත්තටම දායකයන්ට ඒක වචනේ කතා කරලා නොකියුවට ඔය කිව්වාගේ සිද්ධ වෙනවා. යෝගාවචරයෙන් මම අධ්‍යයනය කරපු ගාන දෙන පිරිසකට අපි දැනේ ඉඳගත්තට පස්සේ ආදී මොහොතකට අපි යගෙන සිහි ප්‍රාර්ථනා කරන කුරුලේ ඉඳලා ඒ ග්‍රෑම් හදලා ග්‍රාහකුගේ මේ ග්‍රාහක දෙවියන්ගේ සිට මෙතෙන්ට රාණේ ගෙනාපු හදලා ගෙනාපු සේක්ටන් ගත්තා සියලුම දෙනාට කුසලස් වේවා කියලා අපි ඉතින් ප්‍රාර්ථනා කරනවා හොඳයි ඒක මේ දාන කණ්ඩායමට ඉන්නේ ඉඳ ලකුණු ගන්න කරන වැඩක්ද එහෙම නැත්නම් හැමදාම කරන එකක්ද වන්ද හැමදාම කරනවා නම් හොඳයි ඊගාටේනවා ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මදේශනා කියා දුන් පරිදි භාවනාවේදී සතිය පිළිුණ ආකාරය ගැන භාවනා එකින් එකට බැඳී පවතින බවත් සතියෙම භාවනාව අනුව ආරම්භයක් අවසානයක් ඇති බවක් කියා දුන්නා එසේනම් සතියත් වෙනස් වූ ස්වභාවයක් පවතී ඔය ඇත්තටම අන්තිමට භාවනා සතිපට්ඨාන භාවනාවේ අන්තිමට අපි තේරුම් අරගන්නේ සත්‍ය දුක්ඛ සත්‍යයටයි දෙයක් බව. මේ අපි වඩන සත්‍යයත් අවසානයේ අපිට දුකක් දෙනවා. ඒ මොකද මේ සත්‍යයත් අනිත්‍යට ලක් වෙනවා. අපි ඉස්සල්ලා නම් හිතාන්නේ සියලු දේ අයින් කිරීමට සත්‍ය අලවංගොක්ගේ පාවිච්චි කරනවා කියන්නේ අන්තිම වාංගු කරන්න අපි සත්‍ය පාවිච්චි කරනවා. පාවිච්චි කළා පාවිච්චි කළා ඒ සත්‍යයත් විසිකලා දාන එක තමයි ඒ එතෙන්දි තමයි බොජ්ජංග සත්‍ය වැඩෙන්නේ. එහෙම නැත්නම් විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, පටිනිසග්ගාම පස්සෙන් කියලා සතිය පිළිබඳවත් කටයුතු කරන්න ඕනේ. ඒක සර්වඥාන්සේ දීලා තියෙන්නේ මේ කිටි පොරවේ උපමාවෙන්, පරස උපමාවෙන්. උන්වහන්සේ දේශනා කළා තියෙනවා වඩුවා මිටියටයි, දියනටයි, දැලිපියටයි ශේෂ්ඨම හොඳට ගාලාගත්ත අත්පුරව තමයි පාවිච්චි කරන්නේ. අත්පුර හොඳට පාවිච්චි කරන්න කරන්න කරන්න අත්පුරවේ මිටෙන් කියන්න පුළුවන්. කොච්චර මැදිලා තියෙනවද කියලා. ඒ තලයේ දිලිසෙන පාටෙන් කියන්න පුළුවන් කොච්චර ගානවද කියලා. ඉතින් මේ මැදෙනවයි කියන්නේ ගානවයි කියලා කියන්නේ ඒක ගෙවෙනවයි කියන්නේ. අන්තිමට වැඩ ඔක්කොම ඉවරලා පස්සේ තලෙන් ගන්න පුළුවන් වැඩ වුණාට පස්සේ අත්පුරව විසිකරන්න වඩුව විශේෂඥයකින් අවසරහන් නැහැ කියලා දෙනවා. ඉවරන පස්සේ විසිකුල දාන්න. යෝගේ තමයි සතියක් කළ හැකි සේවය උපරිම කරාට පස්සේ විෂ කරන්න ඕනේ. විෂ කරනවා කියලා කියන්නේ ඒකේ අනිත්‍යත්වයට අපි ලෑස්ති වෙන්න ඕනේ. හැබැයි මේක තේරුම් කරලා දෙන එක හරියම අර යෝගාවචරින්ද මොකද යෝගාවචරය මේ සතියට ප්‍රේම කරන්න පටන් ගන්නවා. සතියත් එක්ක අනියම් සම්බන්ධකම් පවත් ගන්න පටන් ගන්නවා. එදාට ඉතින් අත්තල් බැඳගෙන රෑ තමයි කමටහන් සුද්ධ කරන්නේ. අයියෝ මෙච්චර කාල හදාගත්ත සතිය නැති වුණෝ. ගන්ධරිගේ පුතාණ්ඩාගෙන ඉන්නා වගේ අම්මා මලෝ කියන්නේ සතියක් නැති වෙන බව දැනගෙන ගියා නම් එතකොට සතිය පාවිච්චි කරන්නේ උපකරණයක් වශයෙන් බලන්න. ඒක මේ කරඬුක තෙම්පත් කරලා වඳවඳ ඉඳ තියෙන එකක් නෙවෙයි වඩුව පාවිච්චි කරන උපකරණයක් වගේ. ඒක නිසා මේ සතිපට්ඨාන සතියේ ඉඳගෙන මාර්ග සතියට යනකොට ඒ සතිය නැති වුණත් වෙන්න ඕන කෘත්‍ය වෙලා එයා ආඩ්‍ය වෙලා ඉන්නේ. ඒක නැතුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා මේ මේ සත්‍යයක් වෙනස් වෙන ස්වභාවයක් පවතීද කියන එක අත් දෙකම උසලක් යන්නේ ඕක කියලා. භාවනාදී හිත වෙනත් අරමුණු කරා දිව යන විට කල යුතු දේ පහදා දෙන්න මේක ඇත්තටම භාවනා කරනකොට කරන කෙනෙකුට විතරයි තේරෙන්නේ අනික් අතට තේරෙන්නේ මේ විත පිට අරමුණ වලට යනවා කියලා මොකද අරමුණ කඳුල්ලා දිලා නැහැනේ අරමුණ කඳුල්ලා දීපු දාසේ තමයි තේරෙන්නේ හිතට කිසිම න්‍යාය පත්‍රයක් නැහැ කියලා. වග වෙන්නේ නැතුව තන්ටඟට පයින්. ඉතින් ඒක ඉස්ලාමයේ දැකලා මේක තමයි බුදුජානනාංශයේ කිව්වේ වෙනස් වෙන බව අනිත්‍යත්වේ. මේක තමයි බුදුරජාණන්සේ මතක් කරේ මේක ආණ්ඩු මට්ටු කරන්න බෑ මේක වශේ නෑ. මේක පාලනය කරගන්න බෑ කියලා කියූප එක ඉතින් ඒ කියලා මේ හිත පණින්න හදනවා කියන එක නෙවෙයි තියෙන්නේ. ඉස්සල්ලාම දැනගන්න ඕන හිත පණින්න දෙයක්. ඒක මගේ දෝෂයක් නිසාවත්, කර්මයක් නිසාවත්, දුර්වලකමක් නිසා වෙන එකක් නෙවෙයි මේ ප්‍රകൃතිය කියන්නේ. මේ ප්‍රകൃතිය, ඒ ප්‍රകൃතිය කියලා දැනගත්තා නම් හිත පිට යනවා කියලා තරහ වෙන්න දෙයක් නැහැ. හැබැයි නොකර ඉන්නවත් මේ තියෙන්නේ මතක තියාගන්න ඕනේ අරමුණත් එක්ක ප්‍රේමය අරමුණත් එක්ක සම්බන්ධතාවය ගෞරවය හොඳට තියෙන්න තියෙන්න පිට යනවා අඩු. ඒක නිසා අපි කරන්නේ අරමුණ මෙනෙහි කිරීමේ අන්තරයක් පාවිච්චි කරනවා. ආස්වාද ප්‍රස්වාස ආස්වාද ප්‍රස්වාස කියන ඒකට පිට යන ගතිය අඩු. ලං කරගත්තට පස්සේ අරමුණ මූණට මූණ දාලා ලං කරගත්තට පස්සේ අරමුණේ තියෙන ස්වභාව ලක්ෂණ මුදවට දැක ගන්නා සුළු ආසන්න උච්චන ඇසුරු කරනවා. එතකොට හිතවිලි වලට පිට අරමුණ වලට ඇතුළට වැඩ ගන්න ඉඩ නැහැ. ඒ කියන්නේ මේ ගයක් වැස්ස වෙලාවට මේ වහලෙන් වේරුණාට දෙපැත්තේ ජනේල අරලා තිබ්බොත් එහෙම හුලං වලින් මැද තෙමෙනවා ගෙමෙට. ගෙමැද්ද ඒ වෙලාවට කියනවා වට බිව්වත් වහලා තිබ්බොත් ගෙමැද්ද බේරෙනවා වගේ හොඳට අරමුණට ලං වෙලා බලනකොට පිට අරමුණ වෙන ගොඩාක් අඩු වෙනවා. මේක ඇත්තටම එක වචනකින් දෙකකින් අපිට මේ විස්තර කරන්න පුළුවන් ගන්න නෙමෙයි මුළු ජීවිත කාලෙම භාවනා ජීවිත කාලේ පුරාවට වුණ ක්‍රමෙන් ක්‍රමසාවිදි දිනු කරන්න වෙනවා මේ හිත පිට යෑමේ ප්‍රශ්නේ. ඔක ප්‍රශ්නයක් කරගන්න නැතුව ඒක ආර්ය පරිශීලනය කරගන්න කියන එකයි කියන්නේ. ස්වාමීන් වහන්සේ ආරණ්‍ය තුල දුම්බීම තහනම් මේ මෙම ආරණ්‍ය තුල ක්‍රියාත්මක කළ නොහැකි මන්ද මම හිතන්නේ මේකෙදී ඒ වගේ එකපාරක් තිබුණා ඒ කාර්ක සභාවෙන් යෝජනාවක් ගෙනාවා ලිඛිතව ගෙනත් තිබුණා කාන්තාවන්ගේ පැත්ත පළව ඇඳුම් අර ඇඳුම් මේ ඇඳු කියලා ලයිස්තු අල්ලලා ඒව ඇඳගෙන ඉන්න එපයි කියලා. ඊට පස්සේ මං කිව්වා නෑ ඒව දැමිල්ලෙන් කරන්නේ වාගේ කිරීමක්. නම් වලන් ලියන්න යන්න එපා. ඒක අරණ්‍යයක් බව දැනගන්න. ඒකට සුදුසු කෙනෙක් ආව නැත්නම් ඊට පස්සේ සුදුසු ඇඳුමෙන් සැරසියෙන්නේ කියලා ඒක නම්බුකාර විදියට අපි ලියුවා. නුසුදුසුන්ව ලයිස්ට් කරනවා කියලා කියන්නේ නුසුදුසුම වගේ කරනවා කියන්නේ. ඒක තමයි මෙතනත් ඇවිල්ලා ඒ වගේ කවුරු හරි දුම්බිම කරනවා නම් ඉතින් ඒ පුද්ගලයාට මේ මේ තියෙන තියෙන බෝඩ් නෙවෙයි මොන බෝඩ් කැවුවත් කරන එක. ඉතින් මේක අපිට තියෙන ප්‍රශ්නේ තමයි මම දන්න විදිහට ආරම්භයේදී දායකයන්ගේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ අපිට. විච්ඡත්තොත් නැතුව නෙවෙයි. හැම දායක කණ්ඩායමක්ම වාහන දෙක තුනක් ගෙනවා ඒ වාහන වලින් ඩ්‍රයිවර්ස්ලා මෙහෙ ඉන්නේ භාවනා කරද්දී. මේ වෙච්ච සිද්ධිය හැටියට බලනකොට ඒ ඩ්‍රයිවර්ස්ලා ටික උඩට ගිහිල්ලා බුද්ධ පූජා බඩු ටික ගෙනල්ලා ඒ කප්ස් වලින් අරක්කු බීලා පිසිකලා ගිහිල්ලා. බුද්ධ පූජා සඳහා චුණ කෝප නැතිකමට ඒ ටික ගෙනල්ලා බීලා. එක දායක මහත්තයෙක් ගිනාපු අරක්කු භාගේ කනුව ළඟ තියලා යන්න හදනකොට ලියන මහත්තයා කතා කරලා තියෙනවා ඔබට මට පිළිකර වගේක් දාලා යනවා ගෙනියන්නේ කියලා. ඒක ඇහිලා තියෙනවා ඒ දායකයාගේ නෝනට. ඒ වෙලාවේදී නෝන මතර ඇත්තටම පුදුමාකාර විදිහේ ලැජ්ජාවක් සහ පිළිකුලක් ඇතිලා තියෙනවා මේ යාගේ ස්වාම්පෝෂය කරපු දේ ගැන. ඉතින් ඒව ඇත්තටම අපේ මහා සභාවේදී ගල් විදිහට කතා කරා. අපි කොහොමද මේවා කියන්නේ කොහොමද මේවා කොමියුනිකේ සම්බන්ධීකරණය කරන්නේ කියලා. ඉතින් ඒක ඇත්තටම හරි අමාරුයි මේ දැනුම් කෝරකින් හෝ පුලිසිය දාලා හෝ එහෙම කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් ඒ නිසා අපිට තියෙන්නේ ඒ ඒ සිද්ධිය වශයෙන් අරගෙන කතා කරලා ඉතින් අපි ලියලා තියෙන අතර කවුරු හරි එහෙම දැක්කොත් එහෙම දායක ප්‍රධාන දායක මහත්තයා කරලා තිනවා එයා තුන් සැරයක් අවවාද කළා දානේ නොදෙන තැනට කටයුතු කරන්න කියලා. ඉතින් දැඩි මේ මේවා කරන්නේ අනිත් එක තමයි මේ කුටි අලුත් වැඩියා කරන්න එන බාසුන් නැහැලා ඉන්නවා. ඉතින් ඒගොල්ලොත් එන්නේ එහෙම ඇගීමේ නෙමෙයි ඒගොල්ලෝ එන්නේ ඉතින් අපි දැන් මෙහෙදි කරන්න කවුරුහට ගන්න ගියාම එයා තෝරනවා ඒ වගේ මොනවාක් කරන්න නැති. ඉතින් අපි ධම්මනිසත් ආමතුරු කිව්වේ ඒ මොනවාක්වත් කරන්න නැති එක අම්මැලියි. වැඩ කරන එකාට ওই මොන මොන හරි ඕනේ. ඉතින් අපිට ওই දෙක මැදින් තමයි ගමන යන්න වෙන්නේ. හොඳට වැඩ බහ කරන මනුස්සයට කන්න බොන්න ඕනේ අර එමේ ටික ඕනේ. හැබැයි මිනිහා අරන්නට ගැලපෙන්නේ. මොනවාක්වත් නැතුව සාන්ති දාන්ත තීන්තු කුඩු තිබ්බට එකක්වත් වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ දාඩිය ගන්නවට කැමති නෑ. ඒගොල්ලෝ අතපහයි ගන්න වෙනකොට වෙන්නේ. ඉතින් අතරමැදි වැඩේ කරගෙන යනකොට අපිට සිද්ධ වෙනවා අරණේ තුල දුම්බිය පතානම් කියලා අපි ක්‍රියාත්මක කරන ගමනොත් යෝගාවචරය දැනගන්න ඕනේ මේක මේ ලෝකයේ සුද්ධ භූමියක් කරන්න පුළුවන් කමක් නැහැ. කවදාකවත් මොනම හේතුවක් නිසාවත් කරන්න බෑ ලෝකේ කෙලසිලා තියෙන එක කෙලසිලා තියෙන්නේ ඒ විසම ලෝකේ සමහිත පවත්තන එක විතරයි අපිට තියෙන එකම දේ ලෝකේ මට්ටම් කරන්න බෑ මේකෙන් අදහස් කරන්නේ මේ පයින්සිලුන් ඉනිමම් මැදලා කියලා. ඒ නිසා අපි සියලු දෙනාගේම අවධානය යොමු කරලා කවුරු හරි දැක්කොත් කතා කරලා හේතු කරලා දෙන එක අර පොදු නීති ක්‍රියාත්මක කරන එක හරියම අමාරුයි. මොකද මේ ඇත්තටම අවුරුදු 40ක් 50ක් මුළු ලංකාවෙම පිළිසැවිලා කටයුතු කරන තැන් ඉතින් ඒ නිසා ඒ වගේ අපි අර මධ්‍ය ප්‍රතිපදාවක් ක්‍රියාත්මක කරන එකයි කරන්න ඕනේ. ඉතින් මේ අරණ්‍ය තුල ක්‍රියාත්මක කළ නොහැකි මන්ද ඉතින් එතකොට මේ අඳුකුරපත්තු කරන එකත් නැතර කරන්න වෙනවා. අපිට තීන්දුවක් කරන්න වෙනවනේ නේද? අපිත් දුම්පත්තු කරන්නේ නැහැ කියලා ඒකත් නැතර කරා. මේක දුම් පූජාව අරක ඒකත් දුම් පූජාවක් තමයි. ඒ පුද්ගලයාට ඒක නැතුවම බැරි දුම් පූජාවක් ඒ නිසා මේ වගේ ප්‍රශ්න වලදී අපි මේ භාවනා වැඩමුළු වලදී අපි වැඩි වෙලාව ගන්න තුවේ මම කියන පුංචි නිසාවත් නොසලකිය හැකි දෙයක් නිසාවත් නෙවෙයි අපිට තියෙන සීමිත හැකියාවල් ටිකක් ඒ ටිකේදී අපිට කොහොම කරගෙන යන්න බැහැ කරු ස්වාමීන් වහන්සේ ආනාපාන භාවනාදී හුස්ම රැල්ලේ අග බැලීමට යන විට හුස්ම ගැනීමේ රිද්මය කැඩීමට ඉඩ ඇති හේයි. මේ වැළැක්වීමට සුසු උපක්‍රමයක් තිබේද? නෑ මම කිසිසේත්ම කියන්නේ මේ හුස්ම ගැනීමේ අග බැලීම සඳහා හුස්ම වෙනස් කරන්න කියලා. ඒ කියන්නේ මේ කරලා තියෙන්නේ තාම මේ මට්ටමට හිත හුස්ම සිවුම් කරගත්ත නැති කෙනෙක් උත්සාහ කරලා තියෙනවා. ඒක නිසා මතක තියාගන්න හොඳට Taman දැක්කනම් කවදාද දෙතුන් සැරයක් හුස්ම දිහා බලාගෙනකොට හිත පිට යන නැතුව හුස්මෙම හිත හොඳට තැම්පත් වෙනවා කියන එක. ඒක දෙතුන් සැරයක් අත්දකපු කෙනෙකුට ඊගාව දවසේ ඒ කටයුත්ත අතුරුාන්තරවලට බෙදී යන්න නම් පිට වෙන හුස්මේ අන්තිම බලාගෙන ඉඳින් ඉඳින් ඉන්නට වෙනදා ගිය ගමන විනාඩි 10කින් ගමන විනාඩි 2කින් යනවා. ඒක කරන්න ගිහිල්ලා අන්තිම හුස්මේ හුස්මේ අන්තිම කොටසේ රිද්මේ වෙනස් වෙනවයි කියලා කියන්නේ රිද්මෙත් ඇඟිලි තියලා අසුරවන්න ගිහිල්ලා ඒ කියන්නේ තාම එච්චර මිහිරිලක් ඇති වෙලා නැහැ. ඒක වෙලා කරන තියෙන සාමාන්‍ය උත්තරවල බලන එක. එනිසා මේකේ ප්‍රශ්නේම පේන තියෙනවා හුස්ම රිද්මට බාධා වෙලා තියෙනවා. ඒ කියන්නේ තාම ඒ ඒ කියන මට්ටමට ස්වභාවයෙන් භාවනාව හුස්ම තැම්පත් වෙලා නැහැ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේ වැදගත්කම පාදා දෙන්නේ. එය කළ යුතු ආකාරය කියා දෙන්න. භාවනාදී නිින්ද නොයාම ගැන ගතයුතු පියවරක් කරනවෙන් කියා දෙන්න. ඉතින් මේකට ඇත්තට නිින්ද සම්බන්ධයෙන් කරන් තියෙන සක්මන් භාවනාව මම නැවතත් කියනවා. පටන් ගන්නකොට ඒ කල්පන මාත්‍ය ඒ කට්ටිය දුන්න කොලයක් සක්මන් භාවනා කරන හැටි පිළිබඳව අන්න ඒ ටික තමයි මේකේ වැදගත්කමයි හඳුනා ගැනීම සඳහායි අපි දීලා තියෙන මූලික උපදේශ ඒක සම්බන්ධයෙන් අමතරයෙන් දැනගත යුතු කරුණු මොනවාද කියනවා නම් දැනට කරන හැටි කිව්වොත් මට කියලා දෙන්න පුළුවන් දිනු කරන්නේ කොහොමද? ආයෙ මුලක ඉඳලා ආයෙ සක්මන් භාවනා කියලා දෙනවට වැඩියි. ඒ වගේම මට කියත හැකි මේ පිටිට ඉවර වෙලා යනකොට සක්මන් භාවනා පිළිබඳව තියෙන පොතක් දෙන්නම්. එතක මෙහෙදි පොත් කියවන්න මම අනුමත කරන්නේ. අර දීපු කොලේ නැවත කියවන්න. කියලා බලලා සුද්ධ කරගන්න මිසක නැවත නැවතත් මේ මුලින් ඉඳලා කියන්න ගත්තොත් එimhe දැන් අපි තුන්වෙනි දවසේනේ ඉන්නේ. ආයෙත් මුලට යන්න ඕන කමක් නැහැ කියන සක්මන වැදගත් නැහැ කියන එක නෙමෙයි. ඒ තියලා තියෙන ටිකෙන් කරගෙන යන්න. අන්තිමට කියලා තියෙන නිින්ද නොයාම සඳහා ගත යුතු පියවරෙන් 50ක් තියෙන්නේ. අලතෝ සක්මන් කරන එක. පරියන්කේ ඉන්නකොට කරන් තියෙන එක උපක්‍රමයයි මෙනෙහි කරන එක. ඇතුල් වෙන අපිට වෙනවෝ පිම්බි මැකිලි වශයෙන් මෙනෙහි කරනකොට නිින්ද යන්නේ කඩු වෙනවා. හැබැයි මේ 100 100 කඩු කරන්න බෑ. ටිකක් දිනු කරගන්න විතරයි පුළුවන් වෙන්නේ. සක්ම පරියන්කට ඉස්සලා සක්මන් කරන පරියන්කයේදී නම් මෙනෙහි කිරීම තමයි කරන්නේ. ගර්ණීය ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනා කරනට දුක්සතහ සියලු ශුද්‍ර චාකවලද මෛත්‍රී කරමි. ඊට හේතුව සීමා දකින්න ඒවා භාවනා ඒවා ස්වභාව ධර්මයේ සමතුලිතතාවය හා පැවැත්ම සඳහා අවශ්‍ය ඊට වැදගත් කොටසක් වීමත්. මනුෂ්‍යයාගේ දැනුමත් නොදැනුවත් දැනුවත් ක්‍රියාකාරකම් නැසයිවා ධර්ම ලෙස විනාශ වීමත් ප්‍රමා කරන මෛත්‍රිය අනවශ්‍ය දෙයක්. මාමිෂය අසන්නේ කර්ණීමිත්‍ර සූත්‍රයේ බුදුරණාහි වෘත්තසතාගෙන නවදාල හේනේ. මේ රිට්‍රීට් එකේදී මෛත්‍රී භාවනාව අපි අනුමත කරලා නැහැ. මයි ආනාපාන සතිය කරන්නේ. නමුත් යම් කිසි කෙනෙකුට ආනාපාන සතිය කරන්න බැරුව පුංචි දේවලින් කේන්ති යන ගතියක්, පුංචි සද්දයකට, පුංචි දෙයකට කේන්ති යන ගතිය තියෙනවා නම් ඒ කියන්නේ ආනාපානසතියට ගොඩ වෙන්න බැරි නම් මෛත්‍රී භාවනාව කෙරුවට කමක් නැහැ. පුළුවන්කම තියෙනවා නම් ඒ වගේ වෙලාවක මෛත්‍රී භාවනා කරනවා කියලා කියන්නේ මේ රත්තරන් තියෙන තැනක රිදී හොයනවා වගේ වැඩක්. ඒක වටිනවා. මොකද මෛත්‍රී භාවනාවට ඕම ඉස්සරහට යන්න පුළුවන් ආනාපාන. ආනාපාන සතු කරගන්න බැරි යමක් තියෙනවා නම් මෛත්‍රී කෙරුවට කමක් නැහැ. එතකොට මෛත්‍රීදී අපිට පුළුවන් මේ ඉස්සර අස්තර වලට යන්න. මේ රිට්‍රීට් එකේදී අපි සම්මතයක් වශයෙන් ඉදිරියෙන් තියලා තියෙන ආනාපාන සතු බලනවා. බැරි නම් අපි කතා කරමු. ඕපනයිකෝ යන වචනේ අර්ථ පැහැදිලි කර දෙන්න මැනවි. උපනයනය කියන පදයෙන් තමයි මේ ඕපනයික කියලා හැදලා තියෙන්නේ. ඒ කියන්නේ එකින් එකට තල්ලුවක් දෙනවා කියන්නේ. අපි වැරදි පාරට වැටෙන්න වැටුනොත් අපි නරක දෙයට ඇබ්බැහි වෙවි ඇබ්බැහි වෙවි සූදුවට ගෙමන්සා සූදු අන්තුයක් පාරපත් වෙනවා. අක්ඛු දූර්තේ අක්ඛෝ කියලා කියන සූදුවලගේ අක්ඛු දූර්තයටපත් වෙනවා. ඒ වගේ තමයි හොඳ දෙයකට ගියාම ඒකත් යම් අරගෙන හොඳින් හොඳට යනවා. අන්නේ ආලෝකයෙන් ආලෝකයට අන්ධකාරයෙන් අන්ධකාරයට එළවෙන ගතිය තමයි උපනායනය කරනවා කියන්නේ. ඒක ධර්මයේ ස්වභාවයක්, ධර්මයේ ගුණ හයෙන් එකක්. උපනායක කියලා කියන්නේ නිසා අපි හරි පාරට යනවා නම් භාවනාවේ විතරක් නෙමෙයි එදිනදා කටයුතු වලින් අසුර කරන පුද්ගලයන් අපිට තේරෙන පටන් අර ගන්නවා එන්නේ එන්න තිබුණ කලහ කෝලාහල ගැටුම් මතවාද අඩු වෙලා විස්රාම වෙන ගතියක් එන්න පටන් අධර්මයට යනවා නම් හැම තැනම ගැටුම් දූවිලි පාර කටුවත්තක් අදගෙන යනවා වගේ ඇවිසිලියට පටන් ගන්නවා. ඒකේ ඕපනයිකය ගැන උනන්දුවෙන් ඉන්න කෙනෙකුට දැනගන්න පුළුවන් මම යන්නේ හොඳින් හොඳටද නරකෙන් නරකටද කියලා. ඒකයි තාමත්ම වැදගත්. මොකද මේ භාවනාවේ විතරක් බෑ අපිට අපේ ප්‍රමාණිකීම් කරන්න. බුද්ධෝත්පාද කාලයක් වීම මිනිසත් බව ලැබීම ධර්මයේ සීමාදු කරුණු හතට ඇතුළත් ක්ෂණ සම්පත්‍ය අනුකමක්ක පහදා දෙන මැනවි මේක පොතේ පැහැදිලි කරන්නේ Tamange ඉන්ද්‍රයන් ඇහ කන දිව නාසය කය කියනව විකෘති නැතිකම ඒ කියන්නේ ලෝකේ තියෙනවා යම් යම් අඩුපාඩුකම් තියෙන ඔය මේ මන්ද බුද්ධික එවනතම එක එක මට බලන්න ඩිසේබල් කියන එකට සිංහලෙන් මොකක්ද කියන්නේ නැත්නම් විකල විකලාංග තත්ත්ව තියෙන. විකලාංග තත්ත්ව තියෙන කරන ප්‍රධාන වශයෙන්ම හීනමානේ බලපාන නිසා යාට අමාරුයි සබේක තලයක ගිහිල්ලා බණ භාවනාවක් කරන්න කරන්න තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කෙනාට බුද්ධෝත්පාද කාලය තුනක් හිත සබේකට යන තලයකට යන සංඝ පිරිසකට රජ පිරිසකට යනකොට පැකිලෙන ගතියක්. විකලාංග නැති කෙනාට ඒ තියෙන ශක්තිය කියන ක්ෂණ සම්පත්තිය කියලා ඇත්තටම ක්ෂණ සම්පත්තිය කියන්නේ වර්තමානයේ එළඹ සිටීම. භාවනාදී එළඹ සිටීමයි ඒකට තියෙන සමාජික ආර්ථික தত্ত্বය තමයි කියන්නේ විකලාංග නැතිකම කියන්නේ. කර්මී ස්වාමීන් වහන්සේ සිත අවබෝධ කර සසනෙ මිදීමට බලා මෙතෙන්ට පැවෙන මට දැනෙන්නේ මට දැන් දැනෙන්නේ විශාල දුකක් හා පාළුවක්. ගෙතරහා දරුවන් මතක් කරන විට ගෙතර කතා කරන් ගෙදරට කතා කරන්න හිතේ. මගේ කෙලෙස් වැඩි බැවින් මම මෙලෙස සිටියේද ප්‍රශ්නක් මතුවේ. මෙම ආධ්‍යාත්මික මාර්ගයේ යෑමේදී කෙසේ ක්‍රියා කළ යුතුදයි පහදා දෙනමින් ගෞරවණීය ඉලා සිටිනේ මේ ආවංක ලිපි ලියපෙක් ගැන මම බොහොම සන්තෝෂ වෙනවා මොකද උගව දෙනෙක් මේක මේ වගේ වෙනකොට කියන්න ලැජ්ජ වෙනවා මේක තමයි සුදු මේක තමයි බුදුජානක කියන්නේ අපිට දුකක් ඇති කරන නම් ඇති වෙන්නේ කිට්ටුම මන්ත්‍රකනාගෙන් තමයි තමයි ප්‍රේම කරන දෙයින් තමයි දුකේ ඒක දැනගන්න පුළුවන් ඉන්නේ ප්‍රේම කරන දේ පොඩ්ඩක් කිය ගමන් ඈතට ප්‍රේමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ අපි එදත් අල්ලපු ගෙදරින් ඈත්ලා හිටි කියලා තරහක් නැහැ අදත් මෙහාට පස්සේ තල්ලපු ගෙදරින් ඈත් වුණා කියලා ප්‍රශ්නයක් එන්නේ එනතන අපි එදත් අරාබිකරේ සම්බන්ධයක් තිබුණ නිසා ගෙදර හිටියත් එකේ සම්බන්ධයක් නැහැ මෙහාවත් නැහැ ඒක පිට තියෙන දෙයකින් අපිට කවදාකවත් ඉද්දෙන ගතියක් කුප්පන ගතියක් ඇනෙන දැනෙන ගතියක් නැහැ එන්නේ කිට්ටුවෙම තමයි ඒ නිසා අපි වටිනා දේවල් හොඳ දේවල් කියලා ලං කරගෙන කවදා හරි එකෙන් වෙන් වෙන්න බව දැනගෙන ඊටාම සෞවර්ධව ඉන්න වෙලාවක පාට මේකෙන් කඩලා ගියොත් මේක වෙලින් දුකක්. ඒ නිසා අපි දැනගන්න ඕනේ මේ දේවල් එක තබාගතේ දුරස්ත ප්‍රමාණය දන්නේ නැති වුණොත් පෙමතෝ ජායති සෝකෝ තණ්හාය ජායති සෝකෝ කියලා ඉතින් මේක සාමාන්‍ය සමාජ ධර්මයක් නෙමෙයි නමුත් සිංහල බෞද්ධයන්ට එච්චර ප්‍රශ්නයක් නෑ මොකද හේතුව අපි අර නාටකම දැකලා තියෙනවනේ පෙමතෝ ජාතිසෝකෝ අඩුවනේ අහලා තියෙනවනේ ඒක නිසා මේ මම හිතලා කියන එකක් නෙවෙයි කියලා හිතනවා එහෙම නැත්නම් හිතන්නේ මේ ප්‍රේම කරන දේෙන් තමයි අපිට සැප ලැබෙන්නේ අන්තිමට ඊයේ බහින්නේ ප්‍රේම කරන දේම තමයි ලංකා ඉතිහාසයේ රාජාවලියේ 146ක් රජවරු මැරලා තියෙන පුතාති. ඉතිහාසගත කරුණු. ඕනෙම රාජාවලියක බැලුවොත් වැඩි හරියක් මැරලා තියෙන්නේ පුතාතින් තමයි. නම්බුකාරයන් ඉතින් පුතාතින් මැරිච්චා. පිටගෙන නෙවෙයි. ඊටපස්සෙම ඇවිල්ලා පිළිය තියෙනවා. ඒ නිසා මේ වගේ තියෙන සම්බන්ධතාව බලනකොට ඒ බුදුජාන් වහන්සේ දේශනා කරපු දේ දෙපැත්තටම ගැලපෙන හැම පැත්තටම සම්බන්ධතාවයක් තියෙනවා. එතකොට පේනවා නිකන් අපි කොටු වෙනවා තනි වෙනවා වගේ ගතියක්. නමුත් මේ සියල්ල ඒ කියන්නේ කාලය වශයෙන් අතීත අනාගත වර්තමාන වශයෙන් ළඟ දුර වශයෙන් මම අපි වශයෙන් හැම පැත්තටම දාලා බැලුවොත් බුදුරජාණන් දේශනා කරලා තියෙන දේ කාලයට අහු වෙන්නේ නැහැ, දේශයට අහු වෙන්නේ නැහැ, පුද්ගල බේතට අහු වෙන්නේ නැහැ. ඒක නිසා ඒක අමාරු චිත්ත බෙහෙතක්. මේ ඒක නිසා මම හිතනවා මේ ප්‍රශ්න ලියපෙන්නාට මේ රිට්‍රීට් එකෙන් වැඩියෙන්ම සේවය සිද්ධ වෙලා තියෙනවා. තීරණ ගන්න තියෙනවා අපිට පොට්ටවකාලිකව වෙන් වුණත් කොච්චර වෙහෙසද කියන එක. ඒ තරම්ම අපි අර ඇලි ගලඳි වාසය තමයි තියෙන්නේ. ඇලි ගලඳි වාසය නිසා එනිසා ඔන්තෝ කොඩම් වැඩි විප්ලවීය සේවයක් මේ වෙලා තියෙන්නේ මේ කෙනාට කියලා මට හිතෙනවා. අර ලාංකික දාසක් හරි අතේ දුරට ඈඩ් කරලා තියෙනවා. ඉතින් අනෙක් කට්ටියට ඒක සේවයක් වෙලා නැත්නම් ඒගොල්ලෝ ඊට කලින් ඒක කරගෙන තියෙනවා. ඒගොල්ලෝ දැනගෙන ඉස්සර කරලා තියෙන නිසා ඒගොල්ලන්ට දැන් ඒකේ ගාණක් නැහැ. නමුත් මේ කෙනාට තමයි මම හිතලා වැඩියෙන්ම සේවය වෙලා තියෙන්නේ. The next question is in English. Not necessary. Uh, so that's all for the ප්‍රශ්න සඳහා මෙච්චරයි කියන්නේ. ඉතින් මට මේ මේ පොඩි උන් දෙන්න ඇවිල්ලා ඉන්නවා මට මේ පොඩි උන් දෙන්නත් එක වැඩක් තියෙනවා. මගේ කෙල්ල දෙන්න මං අම්මට තාත්තට බලාගෙන තියලා තියෙන්නේ. මං ගියපාර අපේ ළඟව මට පොතක් කියන්න දෙයි කියලා. ඉතින් මං කව පොත පිළිගන්නන්න ලෑස්ති මං කව මේ සභාවේ ඉස්සරහා පිළිගන්නන්න දෙයි කියලා අනික් කට්ටියත් සම්බන්ධ වෙච්ච නිසා ලෑස්තිද? දෙන්න දෙකක් ලියලා දෙක පොතයි. දෙන්න මේකයි ඉන්නේ. කොයි කැලලකද අඳුරන්නේ කොහොමද? දැන් පූජා කරමු. දෙන්න මතින් අරවලා දැන් ඔක්කොමලා සාදු කරනවා. ඒතර මම මේක බලන්න පොත දුන්නනේ දැන් බලන්න ලියන්න බෑ. එකයි දුන්නේ මම. ඒතර මේ පොත ලියනකොට දෙන්න ගහගත්තේ නැහැ. ඈ? හොඳට විශ්වාසයි. දෙන හොඳට බුද්ධ වන්දනා කරලා මෛත්‍රී කරනවා. මෛත්‍රී කරලා නැගිටලා ගන්නවා. එමේ <laughs> දැන් නැද්ද එහෙම කරන්නේ නැද්ද? එම්ම මේක බලලා හරි ගස්සලා දෙනවා. එතකොට මේ ලබන අවුරුද්ද දෙනකොටත් එතකොට මාට ලැමිනේට් කරන ඇවිල්ලා ෆොටෝ එකක් දුන්නේ නැද්ද? මේ දෙන්නගේ ෆොටෝ එකක්. ආ හරි. ආ මේක මගේ නම දාලා තියෙන නිසා කියවන්න ඕනේ. <laughs> පොත ලිව්ව අපේ. සුපිරිහා සුපිනිවන අපි ඉගෙනම ලබන්නේ මිනුවන්ගොඩ නාලන්දා බාලිකා විද්‍යාලයේ 7A පන්ති බාන 7 e කෙල්ලෙක්ගේ පුංචිනේ. ඒ දවස්වල 7 වෙනකොට සෑහෙන ලොකු කෙල්ලෙක්. අපි පොත් කියවන්න ආසයි ඒකයි පුංචි මලින් පොත ලිව්වේ. අපි මේ පොත ලියන්න උදව් කළේ මීටිගල හාමුදුරුවෝ දීමාපියෝ ආච්චි ඇතුළේ ඥාතිනා සියලු සහෝදර සහෝදර මේ හැමදෙනාටම අපෙන් තුති. අපි සුපිපි සුපිනි. ඇතුති කියන එක ලියලා තියෙන තුත්තු කියලා. ඔය දෙන්න ගත්තවද මේ? ඈ? ඒ පොත ලියලා තියෙන දත්තකෝයි. බොහොම සන්තෝෂ වෙනවා මොකද මේ මෙහෙම කරලා අන්තිම දවසක අවුරුදු 12ක් 13ක් වෙච්ච ගමන් ඉන්නෝනේ භාවනා කරලා. එනවද? නැට ගන්න තියෙන බලන්න. බැරි වෙයිද දැන්? ඒ විදිහට භාවනා කරලා දැන් තිරුවන් සරණිය. දැන් අපි තව තියෙන විනාඩි 45ක් විතර කාලේ ඒක නිසා මේ ධර්ම සාකච්ඡා වශයෙන් කාට හරි කියනවා නම් තව හොඳයි කියලා හිතන මාතෘකාව වූ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නයි කියලා මම ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉල්ලා ඉන්නවා. දානකන් ගෑමේ වෙන දාපුවාම හරියට ප්‍රශ්න අහන්න. තියෙනවා නම් ඉදිරිපත් කරන්න. ගියේ ධම්මදේශනාවල වස්තාවේ වාක්‍යයේ සඳහන් කරද්දී ධර්ම පිටි කියලා වගේ වචනයක් මට ධර්ම පිටි ධර්ම පිටි ඒක වස්තාව මම ඉස්සෙල්ලා ප්‍රශ්නයක් අහලා තිබුණා මේ ධාතු මනසිකාරයේ ධාතු ගුණ කියන එක ඒකත් හරියට කියනවා නම් මේ පීනුන් තටාකේ අනින්නේ ඉස්සර වෙලා ඒකේ හයිකර තියෙන ලෑල්ල කෙලවරට යන්න ඕනේ. ලෑල්ල කෙලවර තෙපුල් දෙනවනේ. එතෙල්ලානේ බඩපින්මක් ගහලා බණින්නේ. විනුතට ගහයි කියලා තියෙන ලෑල්ල. ඉතින් ඒ වගේ තමයි ධර්මයේ ඉන්නකොටත් ඉස්සෙල්ලා අපි සුතුමි ඥාන, චින්තාමි ඥාන කියලා අහලා හිතට වද්දා ගන්නවා. වද්දා ගන්න වෙලාව අපිට වෙලාවක හිතෙනවා මේක කරලා බලන්න. මෙතෙක් කල අපි එක සද්ධාවෙන් පුස්කොළපතර හඳු ගුරුපත්තු කරලා ධර්ම ගෞරව කර කර ඉඳියා දැන් හිතනවා කර බැලීමේ ආසාව කියලා එකක් එනවා. කර බැලීමකට කියන්නේ කුසල ඡන්දය කියලා. කුසල ඡන්දය කියලා කියන්නේ අහලා බලන හිතලා බලන සද්ධාවන ඊටදී බොහෝම සක්‍රීයයි. අන්නේ කුසල ඡන්දෙට ගියාට පස්සේ මෙයා හරියට මේ දන්නා තැනක ඉඳලා දන්නේ තැනකට යන්න හදන කෙනෙක්. කැලයක් මැදට යනකම් යනවා යන්නේන පාර පේන්නේ නැහැ. කැලේ මැදට ගියාට පස්සේ දිශා මාරු වෙන ගතියක් තියෙනවා. කාන්තාරයක් මැදට යනකොට දිශා මාරු වෙනවා. මුහුද මැදට ගියා දිශා මාරු වෙනවා. ඉතින් එයා මොදි කියන්නේ අපි ඔරෝකනගල මොහොතේ යනකොට ගොඩබිම පේන තාක් අපි දන්න කොහෙන්ද ආවේ කොහෙද යන්නේ කියලා. යන් තමන්ගේ ඔරුවේ නැත්තම් මේ දිශා හොයා ගන්න යන්ත්‍රයක් ගොඩබිම පෙනිච්ච ගමන් බයක් එනවා. දැන් පොඩ්ඩක් හරකලා අතාරපුවාම කොහෙද උතුර කොහෙද දකුණ මොකක්වත් හොයාගන්න බැහැ. ඉතින් එතකොට අර මුහුදෙන් රැල්ලට මුහුද රැල්ලට අවු වැඩිච්චාම එන ඒ ග්ලෙයාර් එකට එන දිස්නෙට මුහුදුවක් ආරයි කියලා. ඔරුවත් විතර පැද්දෙන නිසා මේ පුද්ගලයාට හිතයි කයයි දෙකම තද අනිශ්චිතතාවයකට යනවා. අනිත්‍යතාවට ආපුව වමන යන්න ගන්නවා নানা ආකාර ලෙඩේ. ඒ නිසා යම් කිසි දවසක අපි ගොඩබිමෙන් මෙහාට යනකොටම අමතර බයක් හිතට එනවා. නමුත් කවදා හරි මෙයා මොහොත ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගොඩබිමෙන් ඈතට ගියත් බය නැතුව ආපහු ගොඩබිම හෝ වෙනතට යන විශ්වාසයක් ඇති වෙන මොහොතේදී. දැන් ඉන්නේ මොහොතේ කොට මේ පේන විශ්වාසයක් ඇති වෙනකොට එයා හොඳ මොහුදුකාරයෙක් වෙනවා. හොඳට හුරු කෙනෙක් වෙනවා. ඒ වගේම කැලේට යන මිනිස්සයා දවස් දෙක තුනක් හරි කැලේට ගිහිල්ලා ඉස්සල ඉස්සල යනකොට එනවා යන්නේමක් නැතු වෙනවා. නමුත් දවසක ගිහිල්ලා ආපහු හොයාගෙන ඉන්න පුළුවන් පාර පාර ආපහු හොයන්න යන ගතියක් තියෙනවා. කාන්තාරයට ගියත් එනවා. අන්න ඒ වගේ භාවනා ලෝකේ ධර්මම ඇත්ත එක වහ ගන්නවා. වහගෙන ඉවරලා භාවනා දිගේ යනවා. යන්න යන්න යන්න මරණ තරකට යනවා. ඒක සැකයිනවා. කරුණා සුද්ධ කරන්න ඕන නානා ප්‍රකාර දේවල්. දවසක හිතනවා දැන් මේ වගේ දෙයක් කරන්නේ නැතුව මේ නිවන් ලබන්න බෑ. ඔකට බය වෙලා බෑ. මේ හැටි මේම තමයි සර්වඥාන්සෙත් කරේ. එහෙම තමයි හැම රහතන් වහන්සේම කරේ කියලා එයාට විශ්වාසයක් ඇති වෙනවා මේක මේ බය වෙලා සැක වෙලා යන්න ගමනක් නෙවෙයි. ඕනේ මිනිහකට වෙච්චවයි කියලා. අපි ඉදිරියට යන විශ්වාසයට කියනවා ධර්මයේ ස්ථාවරය ලැබුණා කියලා. තාම නිවන් ලැබලා නැහැ. මේ යන පාර හරි කියලා විශ්වාසයක් ධම්මට්ඨිති ධම්ම ස්ථಿತಿ ඒකට කියනවා පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියනවා සප්පච්චේ පරිග්‍රහ ඥාන එහෙම නැත්නම් යථා භූත ඥාන දර්ශනය එහෙම නැත්නම් ධම්ම ඔය කියන ධම්මට්ඨිතිය කියලා තමයි ඒක සාමාන්‍ය ශිල්පයේ විශ්වාසය තමයි කරන ශිල්පයේ ශිල්පය පිළිබඳ අදහන ගතිය එතෙන් යනකම් කරන්නේ සැකෙන්නේ දැන් බිස්නස් කරන මිනිසෙකුට නම් ඒ බිස්නස් එක තමයි හරියනවද කියලා පටන් අර යන්න සෑහෙන දුරක් දුවන්න ඕන. එතකොට සෑහෙන ආයෝජනයක් කරලා ප්‍රතිබලත් ලැබිලා වෙළඳ පොළටත් දාලා සාර්ථක වෙලා විශ්වාසයක් එන වෙලාවක දැන් නම් මම ආයෝජන කරපේක හරි. බයිසිකල් එක යන මිනිස්සයාට වැටෙන්නේ නැතුව දැන් පදින්න පුළුවන් කියලා විශ්වාසයක් කරන වෙලාවක. ඉස්සලා ඉස්සලා කායන උදව් වෙන්න බැරි නේද? ඒකට කියනවා TTO කියලා. TTO කියලා කියන්නේ දැන් මේ බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. හැබැයි තාම ප්‍රතිඵල ලැබලා නැහැ. ඒක මේ අපි මේ පාවිච්චි කරන සුසීම සූත්‍රයේදී බුදුරජාණන්සේ නැවත නැවතත් පාවිච්චි කරනවා නිවන් ලබන්න ඉස්සෙල්ලා කෙනාට යන මාර්ගය පිළිබඳ විශ්වාසයක් පහළ වෙනවා. ඒකට කියනවා ධම්මටිතිය. ඒක නිසා නිවන් යන්න ඉස්සෙල්ලම Taman හෝ ලෝකයට තේරෙන මේ මනුස්සයා විශ්වාසයෙන්ද යන්නේ නැද්ද කියලා. සැකෙන් යන මනුස්සයාට පුංචි කරන සලකනවා කියන එක නෙවෙයි. එයා යන තාලෙන් කියකි තාම අත්බිඳේ පය මුරුලෙන් තබා වරෙන් තමයි. කියන්නේ පය කලින් මේ හයියෙන් සැකයි. නමුත් ඒකේ තහවුරු වුණාට පස්සේ එයා යන්නේ මේ කුසල ඡන්දේ කියන වචනේ එයා ඊට පස්සේ මේ හිතේ තියෙන අන්ධබන්ද භාවය නෑ. දැන් වැරදුනත් මම වග වෙනවා. මම බලාගෙන යන්න කව බය වෙන දෙයක් නැහැ කියලා තමන්ටම තමන් ගැන විශ්වාසයක් එන්න පටන් ගන්නවා. ඒකට කියනවා ධම්මටිටි කියලා. ඒක පසුකාලීන ආචාර්යවරුන් වහන්සේලා මේ අටුවාචාර්ය වහන්සේලා චුල්ලසෝතපන්න තත්වය කියලා කියනවා සෝවාන් වුණා වගේ තත්වයක් කියලා. චුල්ලසෝතපන්න කියලා කියන්නේ සෝවාන්ම නැහැ. සෝතපන්න දැන් අපි අපි ඉස්කෝලේ යන කාලේ තිබුණා අපි පළවෙනි සැරේ උසස් පෙළ සමත් වුණාට පස්සේ දෙවෙනි සැරේට තියාගන්නේ නැහැ. දෙවෙනි සැරේ ඉන්නේ විශ්වාස කළ හැකි අයට తాවකාලික HSC කියලා පන්තියක් තියෙනවා. හරිද? ගුරුවරයාට විශ්වාස කරන මේ මොකද පාස් වෙන්න ඉඩ තියෙනවායි කියලා. ඉතින් මේ తాවකාලික HSC මතකද මම මේ කියන කතාව මම ඉඳලා තියෙනවා. දෙවෙනි අවුරුද්ද වෙනකොට පේල්ුණොත් ගෙදර යනවනේ. පාස් වුණොත් මේ මාස තුන ඇතුළත සිලබස් එක පටන් ගන්නවා. ඒ తాවකාලික HSC කියලා කියන්නේ ගුරුවරයාට විශ්වාසයක් තියෙනවා, යාළුවාට විශ්වාසයක් තියෙනවා මේ මනුස්ස පාස් වෙන්න ඉඩ තියෙනවා කියලා. අන්න වගේ ධර්මයෙන් තේරෙනවා අපි මේ කරන දේ කනබල්ලන් ගහILක් නෙවෙයි ප්‍රතිඵලයක් තියෙන්නේ. අන්නේ තියෙන தත්ත්වයට එනකොට තමයි ධම්මට්ටි කියන්නේ. අවසරයි සාමිනාස. මේ සතිය පිළිබඳව සතිය මිත්‍ර විග්‍රහ කරනකොට සාමාන්‍ය ජීවිතයේ කොහොම සාවරණයි. අපි කරනදී පිළිබඳව කරන් කරනදී දැන් සිතේ මොනවා ඊළඟ සතිය කියන්නේ තර සිතේ තව කොටසකින් මේක පරීක්ෂා කිරීම සාමාන්‍ය ඉන්ටෙන්ෂන් කොහොමද දෙන්නේ? සිතේ සිතේ කොටසකින් බලන්න අපිට නැත්නම් මොකද? ඒකට අපිට මූල ධර්මයේ උත්තරයක් දෙන්න පුළුවන් පසුකාණ්‍ය ආචාර්යවරු හදලා තියෙන ඕනම චෛතසිකයක් වෙන චෛතසිකයෙන් හඳුනා ගැනීම වෙන්කොට හඳුනා ගැනීම සඳහා ඒකේ ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන කියලා ක්‍රමයක්. ඒකේ පඨවි ධාතු ආපෝ ධාතුවේ වෙන් කරන්නේ කොහොමද රූපෝ. එතන සති චෛතසිකේ සද්ධා චෛතසිකේ වෙන් කරගන්නේ කොහොමද කියලා ලක්ෂණ රස පච්චුපට්ඨාන පදට්ඨාන. මේක හැබැයි මොකද කියන්නේ බුද්ධ දේශනාවෙන් ගත්ත සාරයක් තමයි නමුත් බුදුරජාන් වහන්සේ එහෙම වෙන් කරලා කියන තරම් උදව් කරලා නැහැ. ඇන්දෙන් කවලා නැහැ. සතිය ගැන කතා කරනකොට කියන්නේ අපිලාපන ලක්ෂණ පොළාපයින්න ගතිය නැහැ, මතු පිට සරණ ගතිය නැහැ, කිඳා බයින ගතිය තමයි තියෙන සතිය. ඒ රිජිපෝම් කැල්ල දැම්මොත් වතුරට වතුරත් එක්ක දඟල දඟල ඉන්න මිසක බහින්නේ නැහැ නේ. ඒ වෙනකොට එතන ගල් කැල්ලක් දැම්මොත් දාපු තැනම බහිනවනේ. ඊට පස්සේ අඩියටම එනකම් මොන යකාටවත් නැතර කරන්න බෑ. ඒ වගේ තමයි සතියේ අම්කිසි අරමුණට වැටුණා නම් ඒක නිකන් මේ මාචි ෂැඩෝ විශ්ව කරන කියලා කියනවා උරු කරපු පසකට හෙල්ලකින් අනිනකොට ඒක නිකන් කාගෙන බහිනවනේ. එනතන ටැම්බිච්චාලයකට ගෑරුපෙන් අනිනකොට හරියට ඇන්ගල් එකට ගියොත් ඒ ගෑරුපෝ කාගෙන බහිනවනේ. ඊට පස්සේ ගෑරුපෝ ගන්නකොට අලෙත් එනවනේ. ඉච්චර තමයි සතිය. සතිය යනවනම් බහිනවා. ඒකේ නැති ගතිය තමයි ඔයේ මතු පිට පාවි පාවි. ඒක න පොලාපන ලක්ෂණ, පිලාපන කියලා කියන පාරි. සතියදීන අපිලාපන ලක්ෂණ. එතකොට අසම්මෝස රස, අසම්මෝස රස කියලා කියන්නේ සතියෙන් ඉන්නකොට මේ ආස්වාසේ නම් මේක ආස්වාසේද ප්‍රස්වාසේද කියලා සම්මෝසාවක් කියන්නේ. අන්දවන්දකමක් කියන්නේ. අංජබජන්නේ. මේ ආස්වාසේ බව දාන්න මේක ප්‍රස්වාසේ බව දාන්න. ඒකේ ලස්සනට අපි ලොකු සංචි කියනකොට කිව්වේ හොඳට සතිය කියනකොට ඒ යෝගාවචරය මම ආස්වාසයේ ඉන්නේ මේක ආස්වාසයේ ඉන්නේ කියන කතාව නෝ ප්‍රස්වාසයේ නෙවෙයි කියලා. ඊට ප්‍රස්වාසයේ කියන පස්සේ දැන් ඉන්නේ ප්‍රස්වාසයේ බව දන්නවා ආස්වාසයේ නෙවෙයි කියලා. ඒ කියන්නේ ඒක නිසක බව. නිසක බව කියන්නේ අසම්මෝසරස. සම්මෝසාව කියලා කියන්නේ මෝහය. අසම්මෝසරස. ඊට පස්සේ ඒ තමයි සතිය අපට කරදෙන කෘත්‍යය. කියනවනම් මේ මම කතා කරන්නේ මෙයත් එක්ක. අනික කට්ටිය කවුරු හිටියත් මම එතෙන් විතරයි මගේ අවධානය යන්නේ. ඒක ඉලෙක්ට්‍රොනික කැමරා එකක කැමරා එක හයි කරනකොට එයා සිලෙක්ට් කරන ඔබ්ජෙක්ට් එක ඊට පස්සේ එයා ඔටෝ ફોකස් වෙනවා. ඉස්සර තිබුණ කැමරා වල බෑ එයා හරි ගස්සලා ඔබ්ජෙක්ට් එක දෙන්න ඕනේ. සතිය තියෙනවා ඉලෙක්ට්‍රොනික කැමරා එක වගේ ඔබ්ජෙක්ට් එක ફોකස් කරනවා. ඉස්සෙල්ලා ඔබ්ජෙක්ට් එක අහනවා මේක උඹට ඕනේ කියලා ඊට පස්සේ එහෙම අල්ලගෙන ඉන්නකොට ફોකස් වෙනවා. ඒක තමයි සතිය තියෙනවා හරියට සාමූහයක් තියා බලනවා එකක් තෝරනවා. තෝරලා එකට ફોකස්. ඊට පස්සේ අසමෝස රස ආරක්ක පච්චපට්ඨාන කියලා තියෙනවා. ඒකයි ඒ අරමුණටම හිත යනකොට හිතේ ආරක්ෂාවක් එන්න පටන් අර ගන්නවා හිතට. දැන් මගේ හිත අරමුණේ තියෙන්නේ. කෙලෙස් නැහැ. රාග නැහැ, ద్వේෂ නැහැ, මෝහ නැහැ. ආරක්ක පච්චපට්ඨාන කියලා හිතට ආඩ්‍ය ගතියක් වැටෙනවා. මම කරන දේ දැන් හරියි. පඳුරට ගහනවා නෙවෙයි හාවට වැදුණයි කියලා තේරෙනවා. පඳුර ගහනකොට ගහන පඳුරට නෙවෙයි දැන් වදින්නේ හාවට වැදුන බව දන්න. ඒක ඒ හරියට ඒක වදිනකොට ඒ දඩයක්කාරකේ තියෙන විශේෂ ගතියක් තමයි මම දැකලා තියෙනවා මේ මේ වගේ කැලේ ඉඳද්දි පලිකුකුල අඬනකොට තුවක්කු ගන්නවා හරියට තියෙනවා. සද්දෙට කියයි. සද්ද විත්ත පටපැති කියලා අන්දරේට දීලා තියෙන්නේ දක්ෂකම ඒ සද්දෙට කියන්නේ හරියට තිබ්බ ගමන් දන්නේ උ මරනවාද කියලා. ඒ වගේ මම කොච්චර දේවල් ශබ්ද තියෙනවා, හිතේ තියෙනවා, වේදනා තියෙනවා, ආනාපානට තිබ්බ තිබ්බ ගමන් ආනාපානට වැදුණා නම් ආඩිය ගතියක් හදෙනවා. හරි ඔය කොච්චර අතුරු අරමුණ තිබුණත් අරමුණ මගේ හිත ගියේ අරමුණට කියලා තේරෙනවා. ඒක ආරක්ක පච්චපට්ටාන කියලා කියනවා. ඊට පස්සේ මේ දේ වීම සඳහා ආසන්නෙන් උදව් කරන කාරණාව. එහෙම නැත්නම් පදත්තානේ කියලා කියන්නේ නැවත නැවතත් කලින් වරද්ද වරද්ද කරපු එකම තමයි මේක පිරිසුදු කර දෙන්න අපිට උදව් කරන්නේ. අම්මගේ තාත්තගේ බුදලේව වෙන කාගෙවත් ආශිර්වාදයක් නෙවෙයි. මේක ඉස්සලා වැරදි වැරදි කරපු ගතිය තමයි. ඉතින් අන්නේ කරුණු හතර දන්නවනම් අපිට දැනගන්න පුළුවන්. ඒක හැබැයි ඉතින් මේ මූලධර්ම කාරණාව. අර මේ පාලම කැනකොට දෙපැත්තේ තියෙන රේල් දෙක. ගඟට වැටෙන්නේ නැති වෙන්න අල්ලගන්න තියෙන ඒවා තමයි යොපෙන්නේ. ලෝකයේ සාමාන්‍ය අයට කරනකොට දැන් බෝඩ් වගේ තියෙනවනේ එක එක පිළිමියට පමණයි මෙතන මෙතන මට හොදන්න එපා කියලා එන ඒක අනිෂ්ටත්වමයි කරන්නේ ඒක නේද තිබුණා ඔය මේ යුද්ධෝනි මහත්තයාගේ බාප්පා කෙනෙක් පොතක් ලියුණා කාම ආප්‍ර ද ස්ටෝම් කියලා ඒ පොතේ AYM කියලා දාලා තිබුණා AYM කියලා කියන්නේ angry young man ඒකේ කියලා තියෙනවා ඒ මනුස්සයාගේ ගතිය තමයි ඉන් කියලා තිබුණොත් බොඩක් ඒකෙන් ඇතුල් වෙන්න ඕන. අවුට් කියලා තිබුණොත් ඒක ඇතුල් වෙනවා ඉන් කිව්වොත් ඒකෙන් පිට වෙනවා. ඒක ඒජ් එකක්. ඒක ඒක ලියලා තිබුණා ඒ ස්ටෝම් එක තමයි ඒ ඒ ඊළඟාරකම. ඒ නැත්තම් මේ මොකද්ද කියන්නේ අපි සෙල්ලක්කාර ගතිය. ඉතින් ඒක පේන තියෙන සජීවී ගතිය. ඒ සජීවී ගතියෙන් පස්සේ ගිහිල්ලා 40 පැන්නට පස්සේ ඔක තාම තියෙනවනම් සනීප කරන්න බැරි වෙනවා. 40 පෙන්නට පස්සේ ඔක නතර වෙන එක තමයි තලතුණකම කියලා කියන්නේ. ඒක මම දන්නේ ඒ පොත මම කියුවේ හලාවත බස් එකේ ඉඳගෙන පුංචි පොත. ඒ පුස්තකාලය ඇති කාම අප්ද ස්ටෝම් කියලා හරිය ලස්සන කියලා කියනවා. මේ මේක හැම කෙනෙකුම ජීවිතේ අවස්ථා තුනක් ඒක ඔය මේ සාන්දෘෂ්ටික වාදයේ ඉදිරිපත් කරපු කියග්ගාඩ්ගේ ප්‍රධානම ගැනීමක් අවස්ථා තුනක් තියෙනවා ජීවිතේ ඒක නිකන් හරියට බලනකොට ඔය මේ ඥාත පරිඥා, චේතන පරිඥා, පහන පරිඥා කියලා බුදුජානනාංශික දේශනා පරිඥා තුනක් තියෙනවා. ඒක කියවපු කෙනෙක් වෙන්න ඕනේ මට දෙනවා කියක් ගන්න කෙනෙක් නෑ. එයා කියනවා තීරණ පරිඥා කියලා කියන්නේ ජීවිතේ මැද වයසේ. ඒ තීරණ පරිඥා වෙලාවේදී අපේ කියලා අත්දැකීමක් අපිට එන්නේ නීති කඩපු ප්‍රමාණයට තමයි. යම් කිසි කෙනෙක්ගේ අත්දැකීම කියලා කියන්නේ එයා නීති කඩපු නිසා. ඒ නීති කඩුවට පස්සේ එයා දන්නවා මෙහෙමයි මෙහෙමයි කියලා ඒකට මම දෙන හොඳම නිදර්ශනය තමයි ඕනෙම තැනක ලංකා විශේෂයි හොඳම ටියුෂන් මාස්ටර් කෙනෙක් වෙන්නේ විභාගෙ ෆේල් වෙච්ච එක. ඕනෙම තැනක බලන්න. හොඳම මාස්ටර් කෙනෙක් වෙන හත්තර සැරේ කරලා ෆේල් වුණාට පස්සේ ආට විශේෂ ඥානයක් කියලා උගන්වන්න ඕනේ මොකද? හැබැයි මිනිහා විභාගෙ පාස් වෙනවා. ඕනෙ කෙනෙකුට උගන්වන්න. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා මේ හැම වැරද්දකින්ම මෙයාට ලේ රත් වෙන ගැටි ටික වැරද්ද කරාට මෙයා තුළ අත්දැකීමක් එකතු වෙනවා. ඒ අත්දැකීම Taman දකින්න සමාජයෙන් කොන් කරන එතන සමාජය කියන්නේ රහෙන් එලවනවායි කියලා කියන්නේ දීකාස් කරන ගතියක් තියෙනවා. හැබැයි මේක මේ මේ කරන කෙනාගේ චේතනාවලින් කරන වැඩ නෙවෙයි. කෙරෙන වැඩක් ලෝකයා අනුකම්පා කරන්න කැමති නැහැ. මොකද අනුකම්පා කරන්න කැමති නැත්නම් ඒ කෙනෙකුට උදව් කරුවාට පස්සේ උදව් කරන මනුස්සයගේ නමත් නරකයි. හැබැයි හැම කෙනාම දන්නවා මේක මොකක්ද කියලා. බුදුරජාණන්සේ හරියට ඒකට ඇඟිල්ල තියලා ඒ මනුස්සයා ඒකෙන් යම් ප්‍රමාණික පිරිසිදු වීමක් වෙලා තියෙනවා ඒ පිරිසිදු වීමට අත දීලා නැගිටලා ගන්න ගන්න. ඒක නිසා බුදුජානනාංශයේ අඟුලිමාල හාමුදුරුව දමණය කරගත්තට පස්සේ අඟුලිමාල හාමුදුරන් දුන්නේ මහේසාක්‍ය මහරහතන් වහන්සේලා අතර පළවෙනි තැන. මහේසාක්‍ය මහරහතන් වහන්සේලා කියලා කියන්නේ අඟුලිමාල හාමුදුරුව දකින්නකොට ඕන කෙනෙක් බයි. හෙල්ලුම් කරවලු මොකද යාළඟ තියෙනවා අර ගතිය. ඉතින් මල්ලිකා දේවින්නාංශේ ආසද්දෘශ දාණය දෙන වෙලාවේදී එයා කොසල් රජුරණ කියලා තිනවා මම දානයක් දෙනවා ඊට පස්සේ මිල සාසනේ කාටවත් දෙන්න බැහැ කියලා. කියලා එයා කිව්වේ බුද්ධ ජනනාංශයට ගිහිලා ආරාධනා කරනකොට රහතන් වහන්සේලා 500ක් වුණා. ඒ 500 ආවට පස්සේ එයා සැලසුම් කිරුවේ කොහොමද? හඳුනින් හදලා මේ වගේ ආසන දෙපැත්තේ රාජකන්‍යාව දෙන්නෙක් හඳුන් කල ගන්නවා. තව දෙන්නෙක් විජිනිපත් හලනවා. ඇතෙක් පිටිපස්සේ ඉඳන් කොඩියක් අල්ලගෙන ඉනවා. මේ උඩේ. එතකොට රාජභෝජන හරි ගසලා දෙනවා. ඉතින් ඇත් ගාලේ ඉන්නේ 500යි හරක් ඇත්තු. 500 නමකට ආරාධනා කරලා සංඝයා වඩින වෙලාව එනකොට ඒක ඇතෙකුට මතකෙපි. ඒ වෙලාව ඇත්තු අල්ලන්නත් බෑ. දැන් අර එක එක රාජ රහතන් වහන්සේ නමකට ඉන්න වෙනවා දැන් ඇතා නැතුව මොකද ඇතා සෙනගකට ගන්න බෑ. නමුත් මල්ලිකා දේවිනාංශ කියලා කියනවා මේක නම් කරන්න දෙන්න බෑ මට කොහොම හරි ඇත්තෙක් ඕන මේ වැඩේ මේක අඩුවක් වුණොත් දැන් මේ අසද්දෘෂ දාණයට හොඳ නැහැ කියලා. ඉතින් කොසල් රජු හරි අපහසුකටපත් වෙනවා. ඊට පස්සේ මල්ලිකාව කියලා කියනවා දානේ බුදුහාමර දුන්නාට මේ ප්‍රශ්නේ බුදුහාමරන් කිව්වේ නැහැ නේද කියලා. ඊ කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් ආවයි කියලා. ආ බුදුන්ස කියන ප්‍රශ්නයක් නැහැ ඒ අඳකිපි කතා කරගෙන ගිනල්ලා අඟුලිමාල හම්තුරු පිටිපස්සෙන් තියන්නේ කියලා. කුක්ක වගේ හිටියල් මෙහෙම කරනවා. අඟුලිමාල හමුදුව සැලෙන්නෙත් නැහැ. ඇත්තා පුදුම මෙලෙක්කමකටපත් උනා කියලා තියෙනවා. මොකද ඒ තරම් අර කරපු ලේ පිට කපපු වගේ තියෙන තෙද ඒකලෙලා 100 100ක්ම අනිත් පැත්තට ගියානේ. ආවෙනික දුකක්වත් දැක් ගන්න බැරි විදිහේ කර්මමයිත්‍යයක් ඇති වුණා. එතකොට මේ ගතියට බුදුරජාණන් කියන්නේ මහේ ශාක්‍ය ගතියක් කියලා. ඒ අඟිලිමාල හමුදුවට දීලා තියෙන 80 මාසාවකයන් අතර මහේ ශාක්‍ය මහරහතන් වහන්සේ කියන. ඒ වගේම අපි දන්න පටචාරාව කියන්නේ පටචාරාව කියලා කියන්නේ රෙදි නැතුව පාරේ දුවපු තරුණ කාන්තාව. පිස්සු. ඒ කියන්නේ දරුවෝ නැතිලා අන්තිමට ඒතදග්ග පාළියෙන් සලකනකොට කිව්වේ විනයගරුක භික්ෂුණීන් අතර පළවෙනියි. හෙළුවෙන් පාරේ ගෑණි. ඒ කියන්නේ ඒ දවස්වල වෙනකොට සමාජයේ විශාල විශාල පිළිලා පිළිලා පිළිලයක් තමයි ධානය කෙනෙක් ඇඳුන් නැතුව පාරේ දඟලනවා කියන්නේ පිස්සු කියලා කියලාකට යාගේ ආය කුලකාන්තාවත් යා ගෙදරට කොට කරන්නේ. ඉතින් යම්මනි දන්න සමාජය කියන්නේ මොකද්ද කියලාද? අර දුන්නේ අන්තිමට විනයගරුක මහරතන් මහත්මෙනින් වහන්සලා අතර පළවෙනි තැනට. එනිසා බුදුජානක හරියට දන්නවා ඒ කෙනෙක් දිහා බලලා ඒ ඒ දේවල් දිහා බලනකොට ඇත්තටම කාගේ හරි තියෙන දුර්ලභමත් දිහා බලනකොට ඇත්තටම අවංකව කතා කරලා බැලුවොත් එයා හිතලා කරනව නෙවෙයි. කෙරෙන දේ කිසි කෙනෙක් අනුකම්පා කරන්නේ අනුකම්පා කරනට පස්සේ තේ මනුස්සය තමන්ට වෛර කරගන්න ගන්නවා ඊට පස්සේ වහ කනවා ඊට පස්සේ මිනිස්සු මරනවා අපි හොඳ දේවල් වලට දක්ෂකම් කියලා කියනවා කාට හරි හොඳ හරි අන්තර එකක් තියෙනවා බුදුචානන්සේ එක බලන්නේ සාධනීය පැත්තේ සාධනීය පැත්තෙන් බැලුවට පස්සේ එවැනි කෙනෙක් එවැනි කෙනෙකුගෙන් සාමාන්‍ය දෙන්නේ ගන්න වැඩ කරනවා ඒ හොඳට දැනගෙන දැනගන්න ඕනේ කිසි කෙනෙක් ඒ වැරද්ද නැති අය නැහැ ඔය කලාතුරකින් කියන තමයි පිළිගන්නේ. වැරද්ද තිබ්බට පිළිගන්නේ ඒ නිසා මේ පොත සම්මත කියවන්න පුංචි පිටු 8ක් ඇති වුණ පොත. කාමබ්‍රද SGD එතුමුණද මගත් මම දැන් නම නොමිලි බෙදා දීම සඳහා ගහපු එකක්. හරි ලස්සනට ජීවිතයක මේ අවස්ථා තුනකදී ආධ්‍යාත්මික පැත්තට වැටෙන හැටි පිළිබඳව අවස්ථානුකූල විස්තර කරලා තියෙනවා. ඒකේ ඒ වයිම් කියන එක මට හොඳට මතකයි. angry young man. කියන්නේ සමාජ පද්ධතිය නිබ්බන නීතියක් එක්ක කඩන්න. නීතිය දාලා තියෙනවනේ මුදුවට ස්ටඩි කරන අකුරෙන් අකුර කරලා එක්ක කරනවා. මට තිබුණේ ශිල්පද හොය හොය කඩන එක තමයි ඒ කාලේ මගේ තිබුණ ගතිය. මම සෑහෙන දුරට සාර්ථකයි. ඒ දවසවල තිබුණ ටික කෙරුවා. හැබැයි කිසි කෙනෙක් දන්නේ කිසි කෙනෙක් දන්නේ බැලු බැලමට බොහොම උපාසක වාක්‍යය. මට මගේ හිත දන්නවා කොච්චර චපලද කියන කොච්චර අපි මේ මවාපාගෙන හිටියට මිනිස්සු කියන්නේ අම්බෝ අහවල් ගෙදර අහවලයි කියලා ඉතින් බොහොම සලකනවා. සලකුවට මගේ හිත මන් දන්නවා මේ තන්නේ කර මවාපෑම කරන මගේ හිත දකින්න පුළුවන් කමක් එහෙම තියෙනවා නම් වැසිකිලි බෝච් එකට ගන්න එකක් නෑ කියලා දන්නවා. ඒ නිසා කවුරුත් වැරද්දක් කරුවොත් මට කවදාවත් තරහ යන්නේ තරහ යන්න දෙයක් නැහැ නේ මම දන්න පැහැදිලිව උඹ කරපු වැඩේට ඒව වැඩි මම කරලා තියෙනවා කර්මයට මට දඬුවම හම්බෙලා නැහැ දැනුම හම්බුනනම් මෙතන ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අනුගේ ඥානানন্দ සංකේක වාක්‍යයකට දාලා තියෙනවා I can't see any mistake that other others others doing. I can't see any mistake outside which I have not done myself. බාහිර මොන වැරද්දක් දැක්කත් ඒක වැරද්දක් වෙන්නේ මම ඒක කරලා තියෙන නිසා. එතකොට ගෝයන්කා සිස්ටම් එකේ භාවනා කරපු ඒකට කුඩු විශ්නස කරන නිසා හිරේට වැටිච්ච කට්ටිය විපස්සනා භාවනා කරලා තිනවා. ඒගොල්ලන්ගේ කියමන් වල ප්‍රකාශ කරලා තිබුණා. ඒකෙදි ඒ කෙනෙක් කියලා තියෙනවා මේ ලෝකේ යම් තැනක ප්‍රශ්නයක් කියනවා ඒක විසඳන්න බැරි જાතියක්. ඒකට උඹ වගේ කියන්නේ. ඒ ප්‍රශ්නේ Tamanට අදාළ වෙන්නේ Taman ඒක කරපින්ද තමයි. කාටද දෙනවා මේ ප්‍රශ්න මොනම උත්තරයක්වත් නැහැ කියලා ඒ කියන මිනිහම තමයි ප්‍රශ්න ඇති කරලා තියෙන්නේ. එයා ඒකට වාක්‍යයක්. නිසා මේක අතර තියෙනවා මහ පුදුමාකාර අන්තර් සම්බන්ධතා. පිට කෙනෙක් බලන විදිහට බලනවනම් ඒක පුදුම ධර්ම රසයක් වෙනවා. ඒක මම මාගේ ආත්මය කියලා ගත්තොත් හරි කෙලෙසියක්, හරි සමාජ විරෝධයක්, හරි මේ සම්ප්‍රදාන කුල විරුද්ධ ගතියක් තියෙන නිසා බුද්ධ ඥානාචි කියලා තියෙනවා මේ ප්‍රශ්නේ දිහා පිට කෙනෙක් බලන විදිහට බලන්නේ කියලා. වරතෝ සංකල්පයෙන් බලන්නේ කියලා. ඒක පේනවා ජීවිතය කියලා කියන්නේම ජීවිතය කියලා කියන්නේම පවතින සම්ප්‍රදායට විරුද්ධ වීමක් තමයි. අපි natural selection කියලා ඕක තමයි මේ කවුද චාල්ස් ඩාවින් අඳුනගත්තේ survival of the fittest කියලා කියන අපි මේකේ පැවැත්ම තහවුරු කරගන්න තව කවුරු හරි තලාව බඳ වෙනවා. අදාපත් නැතුව කරන්නේ. ඒක නිසා ethical dominance කියලා අපි කීප දෙනෙක් තලාව බාගත්තොත් මොකක්ද දැක්කහයි. එක එක්ක තලාවා ගත්තොත් ජීවත් වෙන්න පුළුවන් නැත්නම් අපි තැලෙනවා එබෙනවා. ඒ නිසා ජීවත් වීම සඳහා අපි හැම වෙලාවෙම ක්‍රමවේද වෙනස් කරමින් කරමින් කරන්නේ ඒ තව කෙනෙක් යටපත් කරගෙන ඉස්සරහට යන එක තමයි. ඒ අපි ජීවත් වෙන්නේ අනුන්ගේ සැපත, අනුන්ගේ වස්තුවක, අනුන්ගේ කාලේ, අනුන්ගේ ස්ථානේ, අනුන්ගේ ඇඳුමේ, අනුන්ගේ ආහාරය කියලා හිතනකොට තේරෙනවා මේ සංසාරේ කවදාකවත් නැහැ සාධාරණ ජීවිතයක් කියලා. ජීවත් වීම සාදා ගැනීම. ඒකයි බුදුරජාණන් කිව්වේ ඉක්මනට මේකෙන් අයින් වෙන්නේ. මේ හොඳින් ජීවත් වෙනවා කියලා හෝ සදාචාර ජීවිතයක් කියලා හෝ එහෙම නැත්නම් මේ සාධාරණ ජීවිතයක් කියලා මේ ජීවිතේ කරගන්න. අපිට පුළුවන් තියෙන එකට වැඩිය හොඳින් අනේක විතරයි. සියලුසියක් සාධාරණයක් මේ ලෝකේ කරන්න බෑ. ඒ වෙනනම් සංසාරේ දුකක් වෙනවා. මේ ඡයක දන්නවනම් මම මෙච්චර වැරදි කරන කෙනෙක් කියලා ඒකත් හැබැයි මේ ධර්මය අවබෝධ නොකරපු කෙනෙකුට කියන්න හොඳ නෑ. එතකොට ඒක වැරදිට පාවිච්චි කරනවා. නමුත් අපි ශාසනීය පණ කියලා කියන්නේ අච්ඡං අච්ඡේතෝ පස්සත වැරද්ද වැරද්ද වශයෙන් දැකලා ඉස්සරහට හදන්න ලෑස්ති වෙනවා නම් ඒක තමයි සජීවී ධර්ම කියලා කියන්නේ. බුදුරජාණන්සේ එතන තමයි ඇඟිල්ල කියන්නේ. යම් කිසි කෙනෙක් තමන්ගේ වැරද්ද වැරද්ද වශයෙන් දැනගෙන මත්තේ හැසිරීමට කියලා කියන්නේ ආයති සංවරය කියලා. ආයචි සංගරේ පිළිගත්ත ගත්තොත් බුදුදහමේ පුදුම නැමියාවක් දක්වන ඒ පුද්ගලයාට. එතන තමයි ධර්මයේ වැඩ කරන තැන. ඒ නිසා අපි අපේ භාවනා කරනවා කියලා කියන්නේ අපේ අවිද්‍යාව තරම තේරුම් ගන්න එක විතරයි. මලක තියෙන අවිද්‍යාව මෙච්චරක් තියෙනවා කියලා අවිද්‍යාව ප්‍රමාණ කිරීමටයි විද්‍යාව කියලා කියන්නේ. වෙන විශ් විද්‍යාවක් ලෝකේ. මම ළඟ මෙච්චර අවිද්‍යාව තියෙනවා කියලා අවිද්‍යාව ප්‍රමාණ කිරීමට තමයි විද්‍යාව කියන්නේ. ඉන් පිට ඥානයක් ලෝකේ නැහැ. ඉන්නේ අපිට විද්‍යාවක් ලෝකේ නැහැ. මෙච්චර ගහන අවිද්‍යාවක් මේ මේ අල්ල බදාගෙන මම මාගේ කියලා ඉන්න කියලා දැනගෙන ඉන්නවා. ඒක එතකොට මේ පාපොච්චාරණය ආයත් මේ ආපත්‍ය දේශනාව අතිමානුෂික තත්ත්වය. වැරද්ද දැනගෙන ප්‍රකාශ කරන්න පුළුවන් එක මානුෂික නෑ. ඒක අතිමානුෂිකයි. ඒක දේවත්වයට තමයිපත් වෙන්නේ. හැබැයි ඒක මේ තව වැරද්දක් කරන සමාව ගන්න එකක් නෙමෙයි. එහෙම කරන්න බෑ. එහෙම කරුවොත් එම තමයි දවටනවා. පාපෝච්චාරණය. දෙයට කියවන බෝධිචර්ය අවතාරයේ 9 වෙනි පරිච්ඡේදයේ ඇඟේ මයි කෙලින්ග. ඒකදී අසුභ සාචාර්යයන් වහන්සේ පෙන්ලා දීලා තියෙනවා මෙතෙක් කරපු සංසාරේ සේරම වැරදි එලිදරව් කරනවා. එලිදරව් කරලා කියනවා මම මේ වැරදි සේරම කීටි මට බෝධි බෝසත් අදහස ගන්න නම් ඕනම දෙනෙක් දුක් කියලා කියලා ගැහුවොත් ඒක මගේ ඔළුවට වැටෙනවා. කවුරු හරි කුණාතු කරලා විසිකරුවොත් ඒක මගේ ඇඟට වැටෙනවා. කවුරු කොතන බැන්නත් ඒක මට එන්න ඕනේ. කවුරු කොතන දඬුවම් කරත් ඒක මයි ළඟට එන්න ඕනේ. ඒ කරලවත් මේ ජීවිතේ මට අවුගෙවන්න බෑ. ඒවා ලියලා තියෙන විස්තර බලනකොට උත්තුම හිතනවා නිහතමානිකමයි යටහත් පහත් තමයි ඒකෙදී ලොකු සාන්දර දෙන්නද ඉන්න මට කිව්වේ ඉන්නකොට කිව්වේ පොච්චරියතාල කතාවක්. අපි දන්න තැනක තවුරුත් දන්නේ නැති කෙනෙක් ඇවිල්ලි ඉවරලා මෙතනදිලා අහනවා මීටරයකට උඩහට යන්නේ කොහෙද කියලා. එතකොට මේ ඇඟිලි දික් කරන්න වෙනවනේ අපිට. ඇඟිල්ල දික් කරපුවාම මේකේ විධායක ශක්තියක් තියෙනවා. මුළු අතම දික් කරලා කියන්න පුළුවන් මේ පාට යන්න කියලා ඒක තමයි බෝසතාණන් වහන්සේ කියන්නේ. අහන කෙනාට ගෞරව කරලා මෙන්න මේ පැත්තේ යන්න කියලා මිසක ඔතන යන්න කියන්න තරමලවක්වත් කාටවත් ඒ ඒ මනසක නොදැනුවත්කමටවත් අධිකාරී ශක්තියක් ගන්න එපා මුළු අතම දික් කරලා කියන්නේ කියලා කියනවා. මිහින් යන්නේ කියලා. ඒ තරමටම මේ හැම ක්‍රියාවකින්ම අපිට වැරදි කරන්න අවස්ථාවක් නොකරන්න නම් නිතරම හැගහගෙන ඉන්න ඕනේ මම මේ කණ්ණාඩියක් ඉස්සරහා ඉන්නේ. ඒ කණ්ණාඩිය මට පේනවා වෙනදී එකම දෙයයි මට කරන්න තියෙන ජීවිතේ වැරදි අඩු කරගන්න එක විතරයි. සතිය තමයි කණ්ණාඩි. සතිය තමයි අපිට පෙන්නලා දෙන්නේ මේ වැරද්ද කරනකොට මෙහෙම කියනකොට මෙයාට හික්නරක් වෙයි. මෙයාට සතුටක් පහළ වෙයි. ඒකට ඔක්කොම සංවේදී වෙනවා. එතකොට අපිට ජීවත් වෙනවා කියලා කියන්නේ. ඒ නිසා වැරදි පිළිබඳව නම් ඒක කිසිම ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් ඒක දැනගෙන මත්තට නොවීමට කටයුතු කරන තමයි මනුෂ්‍යකම කියන්නේ. වැරද්ද දිගට දිගට කරන ගියොත් ඒක අසල ස්වරූපයටපත් වෙනවා. හෙලි කරන්නේ නැතුව හිටියොත් චපල ස්වරූපයටපත් වෙනවා. හෙලි කරලා ඒ ඉස්සරහට ගියොත් වැඩියෙන්ම බුදුරජාණන්සේ සතුටුයි. හොඳයි එහෙනම් අපිට ඔව් තියෙනවනේ කතා කරමු. සර්වදේශනා පිළිබඳ ප්‍රශ්නයක් ලක්කක් ඔබට තමයි දෙන්නේ. මන්නේ. දැන් ඔබන්සේ ඉහි සර්වදේශනාවේ දායකකම ආශාසේසන ප්‍රශ්නයක් තියෙන විස්තර නිවනට යන මාර්ගය කියලා ඒක ආශස් ප්‍රසවාස කියන්නේ දුක්ඛ සත්‍ය කියලා තේරුම් ගන්න හදලා. ආශස් ප්‍රසවාස කියන්නේ දුක්ඛ සත්‍ය. ඒ දෙක අතරමැද තියෙන ඊස්තන තමයි නිවන කියන්නේ. නිසා ආශස් ප්‍රසවාස ගෙවම් කරන්න ගෙවම් කරන්න ගෙවම් කරන්න දුක තමයි. මේක ගොඩනැගෙන භාව ප්‍රඥප්තිය භාව ප්‍රඥප්තිය කියන කීවා. දෙකෙන්දී එකමත ප්‍රකාශ කළා භාර අභාර දෙකේ පොදු ලක්ෂණය තේනවා කියලා ප්‍රති භාර අභාර දෙකේ පොදු ලක්ෂණය ඒක ඒ භාවාභාව දෙකට පොදු ලක්ෂණය කියලා කියන ඇත්තටම වඩාණි වැඩිය මට මේ කියා ගන්න බැලුණා මම ඒවනම් මම කියන්න ගැටි කිව්වත් අහන්න සීබුද්ධියෙන් අහලා තියෙනවා මට කියන්න තියෙන්නේ අපේ ඉඳුරන්ට ගෝචර වෙන්නේ භාවයේ පමණයි අභාවයේ ඉඳුරන්ට ගෝචර වෙන්නේ නැහැ ඒ නිසා ඉඳුරංගේ යන්න පුළුවන් උපරිමයට භාවයේ තේරුම් ගත්තට පස්සේ හිස්තනක් වැටෙනවා. මේ මුළු චිත්‍රය පැහැදිලිලා නැති බව තේරෙනවා. එතකොට පේනවා ඉඳුරන්ට අහුවෙන්නේ නැති අනිත්‍ය ප්‍රතිබද්ධ විඥාණයට අහුවෙන අභාව ප්‍රඥාක්තියක් ලෝකේ තියෙනවායි කියලා මේ හිස්තනක් තියෙනවා කියලා පේනවා. අහුවෙන්නේ නැති කොටහක් තියෙනවා කියලා පේනවා. ඉතින් ඒකකොට අපිට අර තෝරා ගන්න පුළුවන් භාව ප්‍රඥාක්තිය දැකලා නුඹන දෙකින් ලයින් කරලත් නෙවෙයි නොදැකත් නෙවෙයි හොඳට දැකලා එක පැත්තට කරාට පස්සේ මේ හිතන පේනකොට කලාතුරකින් කෙනෙකුට තමයි මේ තුල මාර්ගය ඇති මේ තුල සත්‍ය ඇති කියලා හිතෙන්නේ සාමාන්‍ය හිතෙන්නේ හිතෙන්නේ භාවය තුල විතරමයි හොයන්නේ භාවය හොඳට දැනන අභාවයට ගියාට පස්සේ අභාවය කියන්නේ සත්‍ය නෙවෙයි භාවයට ප්‍රතිපක්ෂ ධර්මයක් මේ දෙක තේරුම් ගත්ත කෙනාට අතරමැදි මාර්ගය අල්ලන්න පුළුවන් මේ දෙක අන්ත දෙකක් ඇත්තේයි ඒකාන්තයක් තියෙනවා නැත්තේයි ඒකාන්තයක් තියෙනවා. අපි දැන් මේ ඇත්තේයි අංශේ විතරමයි ලෝකායත විශ්ය අපිට අහුවෙන්නේ. ඉදරට ගෝචර වෙන්නේ භව ප්‍රඥප්තිය පමණයි. ඒක මාස්ටර් කරවට පස්සේ ඒක හොඳටම බීල බීල සූප කරලා සාරේ උරාගත්තට පස්සේ තේරෙනවා මුළු චිත්‍රය විස්තර වෙලා නැහැ කියලා. එතකොට අභාව ප්‍රඥප්තියට යනවා. අභාව ප්‍රඥප්තිය භාව ප්‍රඥප්තියක සංසන්දනය කරනකොට තමයි මේ දෙක අන්ත දෙක ඇත්තේ ඒකාන්තයක් වන්නේ ඔය කච්චායන හමුදුරන බුදුරජාණන් දේශනා කරේ මේ ලෝකයේ දෙකට අහුවෙලා තියෙන්නේ ඇත්තේයි කච්චායන ඒකාන්තයේගේ නැත්තේයි ඒකාන්තයේගේ මම දේශනා කරන ওই දෙක මැද තියෙනවා මධ්‍යම ප්‍රතිපදාවක්. ඉතින් අපිට මධ්‍යම ප්‍රතිපදාවක් ගැන විකල්පයක් පහළ වෙන්න අපේ ඉදරන්න කවදාවත් අභව ප්‍රඥප්තිය ගෝචර වෙන්නේ නැහැ. ගෝචර කරවන්නේ ගෝචර කරවීම සඳහා කියන්නේ පේන තියෙන භාව ප්‍රඥප්තිය 100 100ක්ම හපලා ගන්නවා. ඒකේ 11 ආකාරයෙන්ම දකින්න. දැක්කට පස්සේ වෙන මේක කොච්චර ඉගෙන ගත්තත් මේක පූර්ණත්වයක් දෙන්නේ නැහැ. මේකට අහුවෙන්නේ නැති මේට සාපේක්ෂව වෙනත් මොකක් හරි මේක තියෙනවා කියන එක අභව ප්‍රඥප්තිය පේන්න පටන් අර ගන්නවා. ඒක තමයි ෆිසික්ස් වල දේ ද්‍රව්‍ය කියලා කඩාන කඩාන කඩාන ගියාට පස්සේ මැටර් කියන එක විස්තර කරලා බලපුවාම අහුවෙන්න පටන් ගත්ත ඩාර්ක් එනර්ජි කියන එක. ඩාර්ක් එනර්ජි අවේලෙබල් ඒ බලනකොට මේ ඩාර්ක් මැටර් කියන එක වුණා. ඩාර්ක් මැටර් වුණා පස්සේ ඩාර්ක් එනර්ජි වුණා. දැන් බලලා බලනකොට මැටර් කියන එක ද්‍රව්‍ය කියන එක 104යි. ඩාර්ක් එනර්ජි කියන එක ඩාර්ක් මැටර් කියන එක 126යි. ඩාර්ක් මැටර් කියන එක 170යි. ද්‍රව්‍ය කියලා අපි අල්ලන්නේ ඇතයි කියන එකෙන් 104යි. 150ක්වත් නැහැ. මේකේ තමයි අපි මුළු ජීවිතේම ගත කරලා තියෙන්නේ අපිට කවදාකවත් අර පැත්තක් ගැන හැඟීමක්වත් නැහැ කියලා. ඒ පැත්තත් එක බලනකොට මේ පේන දේවල් පොඩි දරුවෙක් වැල්ලේ සෙල්ලම් කරන තරම්වත් වටිනා දෙයක් නෙවෙයි. ඒ නිසා බුදුජානක මේ පේන දේවල් නැතුව නෙවෙයි නමුත් මේක ශූන්‍යයි මුළු චිත්‍රත් එක බලන්න. මුළු චිත්‍රය කියලා කියන්නේ අභව ප්‍රඥප්තියමත් නෙවෙයි. මුළු චිත්‍රය කියනකොට නම් අභව ප්‍රඥප්තිය එනවා. නමුත් මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ භාවයවත් අභාවයක් නෙවෙයි මේ දෙක අතරමැද දෙයක්. ඉතින් මේ භාවනාවේදී ධාතු මනසිකාරට යන්නේ ධම්ම ඨීතියට යන්නේ අපිට දෙක පෙන්වන්න පටන් ගන්න මේක භාවය මේක අභාවය. බැලුවට පස්සේ බලනවා දැන් මෙයා ඉස්සරහට යන්න කැමැතිද? මේක මාර්ගය කරගන්න කැමැතිද? එහෙ නැත්නම් බයලා ගෙදර යනවා. බයලා ගෙදර යනවනේ යන්නේ භාවයට. පළවෙනි වතාවට භාවය අභාවය දෙක පෙන්වන තැන තමයි මේ ධාතු මනසිකාරට හිත ගියයි කියන්නේ. දැන් මම පිටියට හිත ගියයි කියලා කියන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙක තියෙන ગેප් එක දැක්කයි කියලා කියන්නේ වම් කකුල කියලා දකුණු කකුලට මාරු කරන තැන මොකද්ද බැට්න එක මාරු වෙන තැන තියෙනවා මොකද්ද තේරෙන්නේ නැති හරියක් ආන්නේ වටික අල්ලන්න ගියාට පස්සේ මේක අසරණයි අනාතයි කම්මැලි එපයි කියනවනේ එයා ගෙදර යනවා ගෙදර යන්නේ ආය භාගයට තමයි මේ වීරත්වයේ තියෙන කෙනා දෙල්ලක්කාරයා අර අභාවය දැක දැක ඉදිරියට යනවා එතකොට අන්ත දෙක පේනවා එතකොට බුදුන් කියනවා මේ අන්ත දෙක දැක්ක කෙනාට පමණ මධ්‍ය ප්‍රතිපදාව ගැන කියලා දෙන්න පුළුවන් මේ එක පැත්තක් විතරක් අගොබෙක් කරන්න චිත්‍රය බලන්න අයිතියක් නැහැ. ඒ නිසා භාව අභාව දෙකේදී අභාවය ගැන කතා කරන එක උච්ඡේදවාදී විදිහටත් නාස්තිකවාදී විදිහටත් බුද්ධජනක චෝදනා කරලා තියෙනවා භාව නිරෝධය කියනකොට බුදුන්සේ භාව නිරෝධය ගැන කතා කරනවා. භව නිරෝධය කියලත් මේකට කියනවා. භව නිරෝධය කියනකොට එදා හිටපු ශාස්ත්‍රවාදීන් කියව බුදුහාමුදුර කියන දේ නාස්තික දෙයක්, කාලකන්ණි දෙයක්, නැති දෙයක් ගැන කියලා. බුදුන් මම මේ නැති දේ පෙන්වන්නේ ඇති දේ තියෙන පුස්ස පෙන්වන්න. ඇතයි කියලා ගන්න දේ පුස්ස පෙන්වන්න අපේ අභිධර්ම හැටියට බලනකොට රූප ධර්ම වල තියෙන නිබ්බන්න රූප සහ අනිබ්බන්න රූප කියලා. ඒක ඉංග්‍රීසි දාන කියලා කියන්නේ concrete matter and non concrete matter කියලා. concrete matter කියලා කියන්නේ පට ව්‍යාපෝ තේජෝ වායෝ. non concrete matter කියලා කියන්නේ ඒකේ තියෙන කර්මන්‍ය බව, සැහැල්ලෙන් වැඩ කරන්න පුළුවන් ගතිය ආදී අර හතර මහා භූතයන්ගේ හේව නැගෙන්නේ. මේවා දෙකම දැක්කට පස්සේ තමයි රූප කියන එක දකින්න පුළුවන්. ඒකෙත් කොන්ක්‍රීට් එහෙම නැත්නම් නිප්පන්න රූප මුළු රූප පද්ධතියෙන් පුංචි කොටසක්. අනිප්පන්න රූප කියන එක හරි දාර්ශනික පැත්තක් තියෙනවා. නිප්පන්න රූපේ හේව නැලි. හේව නැලි ගොඩාක් ඇතුළේ. ඒ හැම හේවණල්ලක්ම මූලික රූපයේ යම් යම් ලක්ෂණ පෙන්වනවා. ඒ හැබැයි ඡායා පමණයි. ඉතින් මේ දෙක හොඳට දැනගත්තට පස්සේ තේනවා රූප කියලා ගත්තත් අපියෝ කියන රූප ලක්ෂණ වලට එහා ගිය මොනවාදෝ සියුම්පති රාශියක් තියෙනවා. ඉතින් අපි උදේ ඉඳලා හැන්ද වෙනකම්ම පාණේ පරිප්පු ගැන කතා කරගෙන හිටියොත් අපිට උඹට යන්න වෙන්නේ නැහැ. අපි හැමදාම කෑමයි, ඉඳීමයි, නැවතීමයි ගැන කතා කර කර ඉන්නවා. අපිට කවදාකවත් අරව ගැන කියන්නේ. ඉතින් එතකොට අහනවා ඌව මේ බණ කණ්ඩද ඌව හම්බුනට බඩ පෙරනවද කියලා. ඒක ගැන කියනට අපිට හම් වෙන අවශ්‍යතාවල් ඉස්ස වෙන්නේ නැහැ. ඒ නිසා අවශ්‍යතාවල් යම් ප්‍රමාණයකට ඉෂ්ට කරලා අපි ආධ්‍යාත්මය යොමු කරන්න ඕනේ. ආගම පැත්තට යොමු කරන්න ඕනේ. ඒ රූපයන්ගේ තියෙන ඒ අනිෂ්පන්න පැත්ත බලන්න. එහෙම නැත්නම් අභාවය බලන්න. අභාවයේ බැලීමම භාවයේ පැත්තට ඇහැච්ච මිනිසුන්ට පේන්නේ කාලකන්නිකමක්. නාස්තික පැත්තක්. නමුත් නාස්තිකත්වේ නැතුව කවදාකවත් ආස්තිකත්වය තේරෙන්නේ නැහැ. ආස්තිකත්වේ නැතුව කවදාකවත් නාස්තිකත්වය තේරෙන්නේ නැහැ. ඉතින් මුද්‍රජනසික මේ දෙක එකක්වත් අල්ලන්න එපා. දෙක තේරුම් ගන්නේ සාපේක්ෂතාවය දැනගන්න විතරයි. එතකොට උඹට හම්බෙන විශේෂ ලාභය තමයි මේ දෙක මැදින් පැනලා යන පාර තියෙන්නේ. මධ්‍යම ප්‍රතිපදාව. එනර්ජි විතරයි තියෙන්නේ. ඒක මැටර් එකක් බවට පත් වෙලා නැහැ, ෂේප් එකක්, මැනර් එකක් නැහැ. ඒක ග්‍රැවිටි එකට අහු වෙන්නේ නැහැ. ඒක තමයි අද භෞතික විද්‍යාව ගිහිලා තියෙන එතෙන්ද තමයි. ඒක නිසා ඒකට භෞතික විද්‍යාව කියන්න බෑ. භෞතිකත්වය කියලා කියන්නේ ද්‍රව්‍ය ගැන කතා කරපු එකනේ ද්‍රව්‍ය ගැන හොඳට ඉගෙන ගන්නකොට අම්මිටට අද්‍රව්‍යය තමයි අරගෙන. ඉතින් බුදුසසුනන්සේ කලින්ම කිව්වා මේක ශූන්‍යයි කියලා. ඉතින් දැන් මේගොල්ල කැරකිලා ගිහිල්ලා භෞතික විද්‍යාවෙන් ඇවිල්ලා බුදු දනස පෙන්නපේ ශුන්්‍යතාවයට යනකොට අනිත් ආගම් වල තියෙන පුස්සතේ වැටවිලා බුදු දනස අවුරුදු 2600කට ඉස්සෙල්ලා ඒක මොකෙන් දැකලා කොහොම හිතලා මේ සිටියේ මැන්දාද කියලා හිතා ගන්නවා. අපේ අතර විතරයි එතකොට මේ ගෙවන එකට ඒක ඒක අපිට අපේ ඉඳුරන්න අහුවෙන්නේ නැහැ. නමුත් ඉන්ද්‍රයන්ට අහු වෙනවා බෑ කියන බැරි තරමට දැන් භෞතික විද්‍යාඥයන්ට පේන්න පටන් ගන්නවා. නමුත් ඔය අභිඥා කියනකොට එහෙම නැත්නම් සමාධියට ගිහිල්ලා යථා භූතම් භික්කවේ සමාහිතෝ භික්කවේ යථා භූතං ඥානාදී පස්සති කියලා කියන්නේ සමාධියට ගියේ හිත ඒ රූප කොටස් දරු කරන්නේ. එතකොට යාට පේන්න තියෙන්නේ අරූප කොටස් වල පිළිබඳ විස්තරේ. හැබැයි රූප කොටස් වලට සාපේක්ෂව පෙන්නනවා. පෙන්නකොට ඒ පුද්ගලයාට පේන තියෙන එක්ස්ට්‍රා සෙන්සරි තමයි. ඒ ඒ සෙන්සරි පර්සෙප්ෂන් කියන්නේ එක්ස්ට්‍රා සෙන්සරි වලට ගියාට පස්සේ ඒ කතා කරන කට්ටියට මේ ලෝකේ විහිළුවක් වෙනවා. මේ ලෝකේ ඉන්න කට්ටියට අරගෙන කතා කරනකොට විහිළුවක්. ඉතින් බුදුරජාණන් කියනවා මේ දෙකම දැක්කේ නැත්නම් මිනිස්සු ජීවත් වෙනවා කියලා කියන්න බෑ. ඉතින් මට සමුන් කියලා වැඩක් නැහැ මේ බුදුජානනාථල කාර්ය කියන එකයි කියන්නේ. ඉච්ඡා කියන තියෙන්නේ විද්‍යාව බුදුන් සරණයි කියලා තමයි දැන් කියන්නේ. දැන් අපි යන ධර්ම සාකච්ඡාව සඳහා ගත්ත වෙලාව හිමි වෙනවා. වෙන මොනවාරි අපිට සාකච්ඡා කරන්න කියන දේක් තියෙනවා. තව තියෙනවද ප්‍රශ්න? සාමාන්‍යයෙන් දැන් කොහොමද ධර්මදේශනා ගණනාවකින් ප්‍රශ්නයක් පිළිබඳව ගා කුළුම පුනත්ම අලුත්ම අදහස් අපිට කියලා දුන්නා. දැන් ස්වභාවය එකක් තියෙනවා ඒක සාමාන්‍ය ජීවිතේ අදාළ වෙන්නේ නැති කිව්වා. ඊළඟට පටිච්ච සමුප්පාදය විස්තර කරන ඉතාලස්තාවක ඒක ප්‍රශ්නයන් සම්බන්ධ කරලා ආයේ භාව පරිණතිය සහ භාව පරිණතිය කියන්නේ ශ්වසනය කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ කියලා ඊළඟට උදාහරණ අපිට කිව්වා තරහ දුෂ වගේ ආවේග ශ්වසනය වගේ අර දුර බැගාගෙන ඉන්න තවරන්න දැන් මට තේරෙන දෙයක් තමයි සංහස ලෝකයේ තියෙන ධර්මතා ඔක්කොම මැක්‍රෝ ලෙවල් එකෙන් කියන දේවල් ශ්වසනයේදී මයික්‍රෝ ලෙවල් එකෙන් කියනවා කියලා ඒකයි ඒක තමයි ඒක පැහැදිලිවම ආනාපාන සති සූත්‍රයේදී ਸਰවඥාන්සේ කෙටි කරලා පෙන්නනවා මානි මේ මුළු ලෝකෙම තේරුම් ගන්න ඕන නම් ආනාපාන තේරුම් ගන්න. ආනාපාන තේරුම් ගත්තා නම් එච්චරයි ඒක නිසා ඒක පිළිබඳව විශ්වාසය. මේ තුල සියල්ල තියෙනවා කියන විශ්වාසයෙන් ගියොත් ඒ බුද්ධියට තේරෙයි වෙන දේවල් වල විශ්වාස කරුවොත් අපි ලේසියෙන්ම අමතක කරන දේ තමයි ආනාපානයි. වෙන ඕන වැඩක් කරනවා ආනාපානයි අමතක කරනවා. කවදා හරි ආනාපානය තමයි එකම දේ ගලවන දේ. ඇත්තටම ආනාපානෙ විතරක් නෙවෙයි ආනාපානෙ එකක්. ඒක කියලා තේරුම් ගත්ත මනුස්සයා සියලු වැඩ බහ තබලා ආනාපානෙ කරයි. ඒක නිසා අර ඔයක ගැන විස්තර කරනකොට අපි අර බලපු අර පටන් ගන්නකොට කියන ෆිල්ම් එකේ පෙන්නනවා අවුරුදු 70ක් ජීවත් වෙන මිනිස්සෙක් බිලියන් දෙකමාරක් හෘද වස්තු ගෑනවා. ඉතින් ඒක සම්පූර්ණ අනිච්ඡානුකෝණ සිද්ධ වෙන්නේ. නමුත් ඒකට සම්බන්ධ මේ ඔක්සිජන් සැපීම කරන්නේ හුස්ම ගැනීමේ ඒක ඉච්ඡානුක අනිච්ඡානික දෙකෙන්ම කරනවා. ඕනේ නම් සතිය යුක්ත හුස්ම ගන්න පුළුවන් නැති වුණත් හුස්ම ගන්න. ඉතින් ඒක ගැන කතා කරනකොට මේ හුස්ම තියෙන වටිනාකම නැත්තම් හුස්ම තියෙන ජීවිතේ තියෙන සම්බන්ධකම ගැන Hindu වේදයේ කතා කරනකොට කියනවා මේකට ප්‍රාණය කියලා කියන්නේ Hindu ආගමේ හැටියට මිනිස්සුන්ට ආවශ්‍ය තීන්දුව වෙනවයි කියලා කියන්නේ එයාගේ account එක පටන් ගන්නකොට උඹට මිලියන 13ක් ආස්වාස් ප්‍රසවාස හම්බ වෙනවා කියලා පොතේ කියලා තියෙන අවුරුදු 100ක් කියලා නැතිලු. අවුරුදු 100 ජීවත් වෙනකොට මිලියන 13ක් කාලන් පස්සේ account එකේ තියෙනවලු යාට. ඉතින් අවුස හම්බෙලා තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක්ගේ මිලියන 13 ඩක්කෝ මුක් වෙලා හදිච්ච වෙලා හති හැල ගාන ජීවත් වුණොත් අවුරුදු 60ක් මැරෙනවා. මේක ඊටාම ප්‍රවේශමෙන් ආශ්වාස ප්‍රශ්වාස ඊටාම අරමුණු වශයෙන් පාවිච්චි කරොත් අවුරුදු 120ක් ඉන්නවා. ඒක ඕනේ ડોක්ටර් කෙනෙක් පිළිගන්නවා. උස්මේ තියෙනවා ආවේග වලට සම්බන්ධයි. ඒ නිසා හොඳට දන්නවනම් අපිට අපි ප්‍රේම කරනවා නම් අපේ සෞඛ්‍ය ගැන අපි හිතනවනම් අපි හැම හුස්මක්ම අර පරිසරයෙන් පාවිච්චි කරනවා. දැන් අපි කරලා තියෙන්නේ සල්ලි හම්බ වෙනවා නම් ප්‍රසිද්ධිය හම්බ වෙනවා නම් ඕනේ හුස්ම ගණක් ගියර කමක් නැහැ. ඒක සල්ලි වලට ප්‍රසිද්ධියට ලක් කරලා තියෙනවා. ඒ කියන්නේ හොඳ විශ්වාසයක් කරලා ඒ දීපක් චොප්‍රගේ පොතේ දීලා තියෙනවා. අපි කොච්චරක් හුස්ම ගැන නොසලකලිමත්ද කියනවනම් මේ වෙනකොට කෝටි කීයක් ගත කරලා තියෙනවද කියලා එක්කෙනෙක් අදන්නේ නැහැ. තව කෝටි කීයක් කීයක් තියෙනවද කියලාවත් අපි දන්නේ නැහැ. ඒ ධර්මතම මේක අපි අමතක කරලා තියෙන ඕක ගැන මතක් වෙන්නේ තව පොඩ්ඩකින් මැරෙනවා කියනකොට නම් අනේ තව හුස්ම දෙකක් මට දෙන්න කියලා. දැන් කිසිම ගාණක් නැහැ. හුස්ම කීයක් ගත්තද කීයක් පිට කරාද කියලා ගාණක් නැහැ. තේරෙනවා නම් ප්‍රාණයාමයේ කියන එක ආනාපානෙ කියන එක නැත්නම් සර්වඥාන් වහන්සේ ආනාපාන කියලා තියෙන අගයක දන්නවනම් අපි සියලු වැඩ බහා තබලා හුස්මම ඉස්සරහින් තියාගෙන ජීවත් වෙයි. ඊට වැඩිය කෙනෙක් Tamanට මෛත්‍රී කරගන්න ක්‍රමයක් නැහැ කියලා. කෙනෙකුට තව ලෝකේ තේරුම් ගන්න ක්‍රමයක් නැත්තේ නැහැ කියලා. ඒ නිසා අපිට හිතන්න තියෙන්නේ මේක තුළ සියලු රෝහිතස සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා දුක්ඛ සත්‍ය දුකට හේතුවත් සමුදයත් නිරෝධයත් මේක ඇතුළමයි තියෙන්නේ. ඒක කෙටි කරලා කියන්න පුළුවන් දුක්ඛ සත්‍ය සමුදයත් නිරෝධයත් මාර්ගයත් උස්මමයි තියෙන්නේ. ඒකට හොඳම නිදර්ශන ආනාපාන සති සූත්‍රයක කීපතාවක් සර්වඥාන්සේ නැවත නැවත මතක් කරලා තියෙනවා. ඒ නිසා අනිකුත් බෞද්ධයන් වඩා ශ්‍රී ලංකා බෞද්ධයා ලංකාවේ බුද්ධ අහංකාරය බුදුම විදියට ආනාපාන ගරු කරන ගතියක් තියෙනවා. භාවනා ක්‍රම අතර කමඨාන අතර ආනාපානට විශේෂ ගෞරවයක් කරලා තියෙනවා. බුදු ඒකට කියන්නේ බුදු වශයෙන් බුදු මහරහතන් වහන්සේලා නිවන් ලැබෙන අරමුණ කියලා. ඒ කියන්නේ මොකද මේක හැම පැත්තෙම පිරිචි දෙයක් මේක ඉගෙන ගත්තොත් මුළු ලෝකෙම ඉගෙන ගන්නවා. ඉතින් ඒක නොදැනුවත් ඒක නොදැනීම නිසා තමයි ආනාපානට නොසලකීම නිසා තමයි කිසිම කෙනෙකුගේ ලෝකයේ ගන්න උෂ්ම ප්‍රමාණය සහ පිටකන උෂ්ම සමානත්වයක් නැහැ. ප්‍රාණයාමදි කරන්නේ 1 2 3 4 කියලා අරගෙන 1 2 3 4 කියලා නතර කරලා 1 2 3 4 කියලා පිට කරලා 1 2 3 4 කියලා එහෙම පිට කරලා නතර වෙනවා. ඒක තමයි සෞඛ්‍යය. එතකොට තේරෙනවා අපි සාමාන්‍ය උෂ්ම ගන්න ගියාම හැඟුම් බලන අපි දානවා පිට කරන හුස්ම එක පාරට කඩනවා. ඒව නැතුව සමහර වෙලාවට දිනව ගන්නොත් සුසුම් හෙලමෙලා. මේ හැම එකෙම ඒ හැම හුස්ම ප්‍රසිද්ධව කෝක වෙතත් හැම හුස්මකම තියෙන එක දිහා බලන්නේ හිටියොත් Tamange වර්තමාන මොහොතේ මානසිකත්වය විස්තර කරනවා. ඉතින් තාපෝද හුස්ම කියන 11 ආකාරයේ දකිනකොට මේ දකින්නේ මම කවුද කියන එක තමයි. ඉතින් ඒක දකින්න මුලදී අපිට කවුරුහරි පොත්පත් ඕන කරනවා නැත්නම් කියලා දෙන්න ඕන වෙනවා. නමුත් ආනාපාන තුළ හොඳට ආනාපාන 100ක්ම නතර කරලා ආයත් ආනාපානට ආවිලා ආය 100ක් නතර කරලා හොඳට ඒක තුළ පරිච්ඡයක් ඇති කරගත්තට පස්සේ තේරෙන පණ ගන්නවා මේක තමයි ආකාශය. මේක තමයි කණ්ණාඩිය. මේ කණ්ණාඩියෙන් තමන්න පුළුවන් කැමැති ආකාරයට මම කියන්නේ කවුද කියලා දැක පවත්තක් නැති වෙලාවක් කියනවා නෑ සතිය නැතුව ආනාපාන හතර ඉරියව්වේ පවත්තන්න පුළුවන් සතිය නැතුව එහෙනම් කොහොමද දැන් ගත උනේ ජීවිතේ ඒක දැන් වෝකින් මෙඩිටේෂන් එකේ පුළුවන් ආනාපාන සතියෙන් වෝක් කරන්න නෑ නෑ මම අහන ප්‍රශ්නේ හතර ඉරියව්වේදී කොයි ඉරියව්වේදීද ආනාපානෙ පැත්තක තියන්නේ ඒ කියන්නේ සතියෙන් නෑ නෑ සතිය වැත්තක තියන්නකො ආනාපානයෙන් තොරව ගත කරන ඉරියව්වක් තියෙනවා දැන් තියෙන්නේ ආනාපානට සතිය හේතු කෙරුවට පස්සේ මේ සතිය අපිට පන්ති කාමරයට ගිහලා ඉගෙන ගන්න වෙනවා සමහරවිට වාඩි වෙලා ඉන්නකොට ඒ ඉරියව්ව කරන්නේ පරියන්කේ කරන්නේ නැතුව අනිත් ඉරියව්වලදී සතිය ආනාපානය පිට පිටවලින් දැන් නිදා ගන්නකොට මාර්ගය ජීවිතයෙන් ඉන්නකොට එහෙනම් ඒ විදිහම හතරෙන් සතිය පිටුවගෙන ඉන්නවන ආනාපානසතිය. ඉන්න පුළුවන්. ප්‍රශ්නේ ප්‍රශ්නේ ප්‍රශ්නයක් විදිහට නගන්න එතකොට ඒක උත්තරේ දෙනවා. ප්‍රශ්නේ කියන්න මට හරියට. හතර ඉරියව්වේම ආනාපානසතිය පිට පිටුවගෙන ඉන්න පුළුවන් කියලා. මම හිතන පුළුවන් හින්දා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ කියලා. අදුහානේ බුදුන් කියනවා මරණය යන මැරෙන චිත්තක්ෂණේ දානාපානේ සතිය පිටවන්න පුළුවන් කියලා. අස්සාත පස්සාත චරිමක අස්සාත පස්සාසේපි ජානිතෝ නිරුද්ධාන්ති කියලා බුදුහාමර රාහුල කුමාරට කියනවා මරණ චිත්තක්ෂණේ යන ප්‍රස්වාසය සතියෙන් කරන්න පුළුවන් කියලා. ඊට වැඩි උග්‍ර අවස්ථාවක් තියෙනවා කියලා හිතන සාමාන්‍ය පොල් ගන්නකොට හාලෝදනකොට. මරණ චිත්තක්ෂණේ ඒ පිටවෙන හුස්ම සතිය පිටවන්න පුළුවන්. හැබැයි නිකන් නෙමෙයි පුහුණු කරලා. ඒකයි අපි මේ නිතර හැම වෙලාවෙම පුහුණු කරන්නේ. ඇවිදේකට වෝකින් මෙඩිටේෂන් එකකින් පුළුවන් ඒක ආනාපානසති පිළිපදවගෙන වෝක් කරන්න පුළුවන්. මේක වම දකුණෙන් පිටුවා ගත්තට පස්සේ යනකොට ප්‍රධාන ඉරියව්වේ සතිය පිටුවාට පස්සේ මුදුවට ආනාපාන සතිය පුරුදු වෙච්ච කාණ ආනාපානයත් මුදුපත් වෙනවා. මුදුපත් වෙනවනම් ප්‍රශ්න නැහැ. හැබැයි කරන්න යන්න බයි. කරන්නේ වම දකුණේ. කරගෙන ඉන්නකොට අර පුරුදු වෙච්ච එකනට ඒ වම දකුණ හරහා ආනාපාන එනවනම් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඒ යාගෝ මොනාගෙන නිර්වචන ආනාපාන දිගේම මේ සක්මන් භාවනා කරන්න පුළුවන්. හැබැයි ආධුනිකයට කරන්න එපයි කියන මොකද පටලවිලක් වෙන නිසා. පැහැදිලිවම හතර ඉරියව් පුළුවන් ඔය දාන කණ්ඩායම ආපුවම මම ඕකම තමයි අහන ප්‍රශ්නේ. මේ දාන කණ්ඩායම සාමාන්‍ය භාවනා කරන්න නෙවෙයි නේ මේගොල්ලෝ ආපුවම මම අහනවා මෙතන කවුරු හරි භාවනා කරනවා ඉන්නවද කියලා. එක්කන එක්කන මොනේ මොන බලා ගන්නවා කවුරුත් කරන්නේ නැහැ. ඉතින් මම කියනවා මේමයි ඉතින් දානේ දුන්නේ භාවනා කරන අයට නිසා පිනක් සිද්ධ වෙනවා. මොකද අපිට කරන්න තියෙන යුතුයකම තමයි ඕගොල්ලන්ට භාවනා අඳුල්ලා දෙන එක. ඉතින් ඉඳපු ගමන් මම අහනවා මෙතන කවුරු හරි ආනාපානේ කරන්නේ නැති කවුරු හරි ඉන්නවද කියලා. ඔක්කොම ලතෝසු. ඉතින් මම අහනවා මෙතන කවුරු හරි ආනාපානේ කරන්නේ නැති අය ඉන්නවද? කොහොමද පණ තියෙන්නේ කියලා. නෑ නෑ නෑ නෑ ස්වාමීන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව කරන්නේ. මම සතිය නෙමෙයි මං අහන්නේ ආනාපාන කරනවා. කරනවා. කොයි ඉරියව්වෙත් ආනාපාන කරනවා නේද? මිනිස්සේ නෙවෙයි ඕන කෙනෙක් කරන දෙයක්. ඉතින් මං කියනවා අපි ඕලන දෙන දෙන එකම දේ තමයි සියලු වැඩ බහා තබලා ආනාපාන කරන වෙලාව දෙකට සතිය අඳුරලා දුන්නාට පස්සේ ආනාපාන සතියක් කියලා කරුවට පස්සේ ඕගොල්ලන්ට කරන්න තියෙන මේක හිතගෙනත් පුළුවන්ද බුදියානත් පුළුවන්ද ඒ ටික කරගන්න එකයි. අපි කරන්නේ එක තැනක වාඩි කරලා ආනාපානෙට සතිය හේතු කළ දෙන එක විතරයි. ඉතින් එතකොට එකම්ම කෙනෙක් කියනවා අන හරියට හිට වැටුණා ඒ කතාව. ඒ අම්මා කිව්වා මේ මම නම් ටිකක් කරනවා. ඊට පස්සේ මං කිව්වා අම්මා තරහ වෙන්න එපා මම මේ කතා කරුවට සබකෝල තියෙනවා නම් අම්මා අමාරු වෙලේ නමුත් එකම මිනිස්සයා අම්මා විතරයි දාන කණ්ඩායම ඉන්නේ කොහොමද කරන්න කියලා කියන්නේ කියලා. අනේ ස්වාමීන් වහන්සේ එච්චර ප්‍රසිද්ධ දේශනා කරන්න තරම් නම් මම දන්නේ නැහැ. අපේ පන්සලේ හාමුදුරුවෝ කිව්වලු දවසකට මලක් කිමින තරම්වත් එක හුස්මක්වත් සතියෙන් ගන්න පුරුදු වෙන්නේ කිමින තරම්වත් එක හුස්මක්වත් සතියෙන් ගන්න පුරුදු කරන්න කියලා මම ඒ ටික කරනවා. මොකද එච්චරයි. විතර දුරේ සුමේ කරන කුසියම්ම කෙනෙක් මලක් කිමින තරම්වත් දවසකට සතියෙන් පවත්නවා නම් අනිත් දෙකක් කරද හැකියි. ඊට තුනක් කරද හැකියි. පටන් ගන්නවා. මට මේන්නේ ඇත්තටම රහතන් වහන්සේ නමකට වැඩනවා වැඩි වටන යම්මගේ වැඩේ. දරුවන්ගේ බල්ලන්ගේ වැඩ ඔක්කොමත් කරන ගමන් එක හුස්මක් ගන්නවා සතිය. බොහෝ බොහොම ලේසි තැනකින් පටන් අරගෙන ඊට පස්සේ බලන්න ඔක දෙක කරා. දැසෙත් තුන කරා. ඔටුවට ගේ දුන්නා වගේ ගෙදර ඉන්න මිනිහට යන්න වෙනවා ඔටුව ගෙට එනවා අන්තිමට. බුදුරජාණන්සේ බැරි දෙයක්වත් සංකර දෙයක්වත් මොකක්වත් කියලා නැහැ. සියලු දෙනාටම කළ හැකි කරන්න නොකරනවා එක වෙනම දෙයක් හැක්කක් කියලා තියෙනවා. කළ හැක්කක් කියන අපේ තියෙන හැම දක්ෂකම මොකද්ද? නොහැකිතාවේ පරීක්ෂා කරා. අපි උත්සාහ කරන්නෙම බෑ කියන්නේ. අපි උත්සාහ කරන්නේ මේ ඔය කිව්වට අරක නිසා බෑ මේක නිසා බෑ අරක නිසා බෑ මේක නිසා බෑ කියලා. ඉතින් ඒ මනුස්සයාට වෙන කවුරක්ව වුණියම් කරන්න ඕනේ නැහැ. ඒ වුණියම ඇති. නෑ බෑ කියන මනුස්සයාට වෙන කවුරක්වත් වුණියම් කරන්න ඕනේ නැහැ. බුදුන්ස ගන්න මේ නෑ බෑ කියන හිතට ඇති හැකි සංඥාව පුළුවන් පහසු තැනකින් අරන් දීලා ඊට පස්සේ කෙනා ඔයාගේ ක්‍රමසහවිදි හොයාගන්න. එහෙම නැත්නම් බුද්ධ ඥානසේ පහළ වෙන කාලේ බුද්ධ ආගමක් කියලා එකක් තිබුණේ නැහැ. භාවනා මධ්‍යස්ථාන කියලා එකක් තිබුණේ නැහැ. සීපසදායකෝ හිටියේ නැහැ. අන්ත බුදුහාමුදුරුවෝ යනකොට මොනවක්වත් තිබුණේ නැහැ. ඔක්කොම සකස් කළා දැන් හතර දීලා තියෙනවා. මේ තත්ත්වයයි පුළුවන් විදියකට මේ දෙන්න අතර ගැටේ ගන්න. ආස්වාස ප්‍රසවාසය සහ සතිය. ඊට පස්සේ බලන්න මේක හැම තැනදීම යොද යොදා යොද යොදා බලන්නයි තියෙන්නේ. ඔබවහන්සේ යෝගය දැනුම් සම්බන්ධයෙන් යෝග තමයි කියන ප්‍රාණායාම උතරකට ආනාපාන සති භාවනාවට අදාළ විදිහට මම දක්වා කළා ඊට නතර කළා මට ඒ පිළිබඳව උපදේශයක් දෙන්න පුළුවන් කියන්නේ මොකක්ද ප්‍රශ්නේ මම විදිහට වරණගන්නේ ප්‍රාණායාම උතරකට ආනාපාන සති භාවනාවට උපකාරයක් වේද එතකොට අපි කිව්වොත් එහෙම ප්‍රාණායාම නැතුව ආනාපාන සතිය කරනකොට මොන වගේ ප්‍රශ්නක්ද මතුවේ? ඒකට අපි අපි හිතන්නේ මේ යෝගා භාවනා ක්‍රමයේ බෙදකම. මොන ලෙඩේද තියෙන්නේ තමයි. මොකේද මේ මේ බෙහෙත හොයන්නේ මොකේද? එහෙම එහෙමනම් අවශ්‍ය කරන්නේ. කියන්නේ කරදරයක් නැතුව දැන් යනවනම් බෙහෙත් තිබුණ බලයට ඕද කවුන්ටර් බෙහෙත් අරගෙන බොන්න එපා. prescription drugs විතරයි prescribe කර ප්‍රමාණයට අරගෙන බොනවා මිසක් ඒක ડોක්ටර් කෙනෙක් මේ මේ prescribe කරනකම් බෙහෙත් වලට බොන්නේ නැහැ. එතකොට ඒක ලෙඩෙන් හටගන්න ඊට්‍රොජෙනික් ඉෆෙක්ට් එක ආවට පස්සේ හොයන්න බෑ. ඒ නිසා අඬනකම් කිරි දෙන්න එපා බබා. තනිය කිරි තිබුණ එක වෙනම කතාවක් බබා අඬනකම් කිරි දුන්නේ නැත්නම් දිරවන්නේ නැහැ. දෙන්නවද? මේ මේ සෑම දෙයක්ම ප්‍රයෝජනෙ සලකලා අපි කරනවා මිසක් තිබුණ පළියට බෑ. කාපිරිය මගුල් ගෙදර ගියා වගේ බෑ. කාපිරිය මගුල් ගෙදර තියෙන කන්නේ කෑම මිසෙ තියෙන හින්දා. උන් තියෙන තේරම කන. මේක බෑ. මේකේ තියෙන තමන්ගේ ලෙඩේ හැටියට අවශ්‍ය දේ කරගෙන යන එකයි තියෙන්නේ. ඒකයි බුදුරජාණන් මේ දේශනා විලාස තියෙන එකේ කාට ඒ රෙසිපි එක හදලා දීලා තියෙනවා. මේ යෝග ක්‍රම තියෙනවා. යෝග ක්‍රම තියෙන්න ඕනේ අපිට ඒකට යන්න අදාළ කරන්න තියෙනවා. මොකද ලෙඩක් තියෙනවනේ බේත බොන. එහෙම නැතුව යනවනම් මේ බේත් වෙන පළියට කරන්න යන්න එපා. හැරමිටියක් නැතුව ගමනක් කරනට වැඩිය හොඳයි හැරමිටිය ඇතුව යනට වෙනවද නැතුව යන. නැත්තම් ඉතින් බැරි නම් හැරමිටියෙන් හරි ගියාට කමක් නැහැ. පුළුවන්කම තියෙනවනම් හැරමිටිය යන්නම එපා. යන්න යන්න ඇඟ හොර වෙනවා. හොර වෙනකොට එහෙනම් අපි හතරට නැවත රැස් වෙනවා මෙතන ධර්ම දේශනාවක් සඳහා. ඒකෝට අපිට පැයකුත් විනාඩි 20ක කාලයක් තියෙනවා. පැයක සක්මනකුත් ඊළඟපස සඳහා වේලාවක ඒ ඒ මතින් අපේ ධර්ම සාකච්ඡාව මෙතන නතර කරන සීල දිනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා